දෛ ගෞරවනීය මෑණියෝරණී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 66 වෙනි භාවනා වැඩමුළුව වශයෙන් සියලු දෙනාම නිසන් වනේ වශයෙන් සාදරයෙන් පිළිගන්නවා අපි බලාපොරොත්තු වෙන්නේ අද පළවෙනි දවසේ කෙරෙන ධර්ම සාකච්ඡාව නැත්නම් ධර්ම මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි ඉතින් ඉතින් ඉස්සල්ලා මතක් කිරීමක් වශයෙන් කියනවනම් මේ වෙනකොට මම බලාපොරොත්තු වෙනවා මේ ආපු සීළු දෙනාටම මේ ස්ථානයේ චර්යාව දිනචර්යාව පිළිබඳව හඳුනා දීමක් කරලා තියෙනවා කියලා. දෙක මේ වගේ වෙලාවක් මේ වගේ ඉඩපාඩුවක් මේ වගේ පිටසක් හම්බෙච්චාම ඉඳගෙන පර්යංකේ භාවනා කරන්නේ කොහොමද කියලා මේ වෙනකොට තොරතුරු ලැබිලා තියෙනවා. ඒගොම සක්මන් මළුවක් කියන්නේ මොකද්ද සක්මන් භාවනා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම ඉදිරියදා ජීවිතයේ තමන් භාවනා මධ්‍යස්ථානයේ කරන අනිකුත් දෛනික කටයුතුදී කොහොමද සතිය පවත්වන්නේ කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අපේ මෑණින් වහන්සේලා සිල් සමාදන් කරන්න ඇති කියලා. එතෙන් දැන් මේ වෙනකොට කරුණු තුනක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් මේ කරුණු තුන පිළිබඳව යම් ප්‍රශ්නයක් ගැටළු ස්ථානයක් පිරිසුදු කරගatiya යුතු ස්ථානයක් තියෙනවනම් ඒකත් මේ අවස්ථාව කරගන්නවා අපි පිරිසුදු කරගන්න මේ රකින්න සීලය මොකද්ද කියන එක සිල්පද පිළිබඳව දැනුමක් නැත්නම් මේ කමටහන් දීපු බණවල තියෙන දේවල් Tamanට වැටහෙනවද කරන්න පුළුවන්ද ඒ පිළිබඳව පැහැදිලි කිරීම ඒ වගේම අපි මේ ආයතනයක් වශයෙන් මේ දෙන කාලසටහන දිනචරියාව අනිකුත් වැඩ පිළිබඳව Tamanට පුද්ගලිකව ප්‍රශ්න අපහසුතා තියෙනවද කියන එකත් බලාපොරොත්තු වෙනවා. ඒක ධර්ම සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු ඊට අමතරව Tamanගේ ආධ්‍යාත්මික ජීවිතේ දැනගත යුතු දැනගතොත් හොඳයි කියලා හිතන කරුණු අපි මේකේ සාකච්ඡාවට ලක් කරනවා. ඉතින් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න දැන් ඉදිරිපත් වෙලා තිනවා. ඒ කියන්නේ දන්න ඇත්තෝ ඉන්නවා කියන එකයි. ඉතින් ඒව අපි සභාගත කරන අතරේ ආරාධනා කරනවා කාට හරි අවශ්‍ය නම් මේ වෙන් කළ තියෙන පැය ඇතුළත ඊට පාසුකම් අනුව සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න අපි ඒකට මයික් එකක් ඉදිරිපත් කරනවා. ඒකට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් එහෙම නැත්නම් මේ සාකච්ඡාවේ යන දේවල් පිළිබඳව පැහැදිලි කරගන්න අවශ්‍ය නම් කාට හරි අත උස්සන්නේ එතකොට මේ මයික් එක ලබලා දෙනවා. ඒ මයික් එක තියාගන්නේ මේ මේ තාලාවේ දැනට නැති වාර්තාගත වුණාට පස්සේ විස්තර අහන අයට ඒ සභාවෙන් නැගෙන කටහඬවල් වාර්තාගත වීම අවශ්‍ය නිසායි. ඉතින් මේ ටික තමයි ආරම්භයේ වශයෙන් මට මතක් කරන්න තියෙන්නේ. ඉතින් වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මම රජී මහත්තයන් ඉල්ලා හිටිනවා. ලිඛිත ප්‍රශ්න එකින් එක සභාවට ඉදිරිපත් කරන්න. ස්වාමීන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ප්‍රථම වහන්සේට කාරණයක් දැනුවත් කරන්න ඕනේ. මේ 66 වෙනි රිට්‍රීට් එකේ වැඩිපුර පිරිසක් ඉන්නේ අපේ ආම්දුනේ නවකේ අලුත්ම අය. බොහොම සුළු පිරිසක් විතරයි පුරුදු පාර්ශ්වයේ ඉන්නේ. නිසා මේ වහන්සේගේ මේ අවසානයේදී මම ඉල්ලා සිටිනවා මේ සීලය ගැන පොඩි කරුණු කිහිපයක් සඳහන් කරොත් හොඳයි කියලා. සීලය සම්බන්ධව. නෑ කාට හරි තියෙනවා නම් රජිමන්තට කියන්න ඕන නම් මොන හරි කාරණාවක් ඉදිරිපත් කරන්න වෙන කාට හරි තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න එහෙම නැතුව වෙන විශේෂ හඳුන්වා දීම් දෙන්න ඕනේ අපි සාමාන්‍ය සීලයේ සමාදන් කරලා තියෙනවා කමටහන් දීලා තියෙනවා දිනචරියා විස්තර කරලා තියෙනවා ඒ සම්බන්ධව තියෙනවා නම් කාට හරි අපිට දැන සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න අවසරයි අපේ හඳුනේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන අවස්ථාවේදී වැටීමට යන ස්වභාවයක් ඇතිවේ. ඒ කවර කරුණක් නිසාද? සක්මන් භාවනාව කරන විට හෙමින් ගමන් ගමන් කිරීමට කමක් නැතිද? දෙවෙනි ප්‍රශ්නට කියනවා නම් ඒක තමන්ගේ සාමාන්‍ය වේගය තියාගන්න සක්මන් කරනවා කියලා විශේෂයෙන් හිමීට යන්න උත්සාහ කරන්නත් එපා හයියෙන් යන්න උත්සාහ කරන්නත් එපා සක්මන් වලු අඳුනලා දීලා ශරීරයට කියන්න තමන්ගේ කැමැති විදිහට තමන්ගේ ස්වභාවික ගමන කරගන්නයි කියලා. ඉක්මන් කරන්න අයින් කරන්න හිමීට යන්න ගිය ගමන් සක්මන કૃතිම වෙනවා. දෙක තමයි ඒ අර විදිහට සක්මනකට ගියාට පස්සේ අර සම ශරීරේ නිකන් නිදිමත ගතියක් වගේ එනවා. එහෙම නැත්නම් සමබර නැතුව එහාට මෙහාට වැනෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක ඒ සක්මන නැතුව නිකන් පොළොවේ ඇවිදිනකොට නෑ. ඒ තරම මේ ඔලුවට ගන්න වැඩිකම තියෙනවා. ඒක නිසා හොඳම දේ තමයි විනාඩි 5ක් විතර නිකන් ඔය තමන් අදිෂ්ඨාන කරන සක්මන් මළුවේ එහාට මෙහාට යන්න ගිහිල්ලා බලන්න මේ કૃත්‍රිම රංගපෑමක් හරිය එහෙම නැත්නම් හිතට ගැනීමක් කරන්නේ නැතුව ඇවිදින්න කරන එක. හැබැයි මෙහෙම දෙයක් වෙනවා ඒ ශරීරයට හිත ආවට පස්සේ නැත්තම් එහෙම ඇවිදින හිතක් නේ අපි ළඟ තියෙන්නේ සක්මන් කරනකොට සක්මන් කරන බව දන්නේ හිත පිට ඇවිදින ගතියක් තියෙන. ඉතින් ඒ වෙනුවට සක්මනකට හිත දාලා ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවන්, මෙහිම නිසා වෙන්න පුළුවන්. ඇතුළට ඇවිල්ලා අර වෙනදා තියෙන තද කෙලස් දැවිලි අඩු වෙනකොට මේ නිකන් හිත තෝන්තු වෙන ගතියක් එනවා. හැබැයි ඒකට Tamanට වාසියට තේරෙනවා. එතකොට හිත ඇතුළට ඇවිල්ලා තියෙන කියලා. කයේ තියෙන්නේ ඊට ඊට පිට ගිහිල්ලා නෙමෙයි. ඊට ඇතුළට ආවට පස්සේ මත් වෙන ගතියක් අපි නිකන් නිදහස නිදා නිදාස උදර්ශන නිදර්ශනයක් වශයෙන් කියනවා මේ පූසෝ ගැට ගහන්නේ. පූසා ගැට ගැහුවොත් උඩ බාම්මතේ කියලා එකක් එනවා. ඊට පස්සේ ඔළුව පොළොවේ ගහන කරකෙන්න පටන් ගන්නවා. බල්ලෝ ගැට ගැහුවට ඉස්සල්ලාම දවසේ වල් බල්ලෙක් ගැට ගහපම එහාට දුවනවා මෙහාට දුවනවා දඟල්ලා අන්තිමට උ දඟලට පුරුදු වෙනවා. පූසන්න බෑ. උණ්ඩ බාම්මතයක් එනවා. නැත්නම් වාමද කියන ඔය අපේ අම්මා පාවිච්චි කරන වචනය. ඉතින් වගේ තමයි අපි සක්මන නැතුව රස්තියාදු ගහන්න ගත්තොත් කිසි කරකිල්ලක් නැහැ. සක්මන් කරනවා කිව්ව ගමන් මේ කොහෙදෝ නැති එකක් එන්න පටන් අර ගන්නවා. ඒ හේතුව මොකද අර හිත ඇතුළට ඇවිල්ලා. හිත තමයි බලාපොරොත්තු වෙන විදිහට කය ඇතුළට ආපු ගමන් මෙයාට නිකන් පූසෙක් ගැට ගහපු වෙන බාම්මතයක් වගේ මතයක් එනවා. ඉතින් බලන්න ඒක තියෙද්දිත් වම තිනකොට වමද බව දන්නවද දකුණ නෙවෙන බව දන්නවද දකුණ බිම තියෙනකොට දැන් මම තියන දකුණ බව දන්නවද? මේ වම නෙවෙයි දකුණ කියලා ආන්න ඒ මේ අස්පනා අපිට දැනෙන ගතිය ප්‍රත්‍යක්ෂය තියාගෙන කරගෙන කරන යනකොට අරක ඉබේම විශේෂයෙන්ම වෙන්නේ තැනට හුරු වීම හරහා. තමන්ට සබකෝල ගතිය කියනකොට තමයි අර වගේ ගතිය ඉන්නේ. තමන් ඒ තැනට හුරු වෙලා ඉතින් මේ දවස් තුනේ වැඩපිළිවෙලේ ඉච්චරම බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ටික දවසක් ගියා නම් මේ තැනට කාලසටහනට පරිසරයට කාලගුණයට උරු වෙනවා. අර සබකෝල ගති නිසා වෙලා තියෙන නමුත් ඒක ගැන එච්චර බය වෙන්න දෙයක් ස්වභාවික දෙයක්. ඒතියෙදි වම වශයෙන් දකුණු වශයෙන් තමන්ට දැක දැන ගන්න පුළුවන්ද කියන එක බලන එකයි කරන්න තියෙන්නේ. අපි යනවා ඊගාව ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවට වඩා පරයන්ක භාවනාවේදී සිත තැන්පත් වීම හොඳාකාර කෙරෙයයි දැනේ. එෙහිදී හුස්ම වැටීම ඊතා සියුම්ව ගොස් ඒ අයුරින් දිග වේලාවක් පවතී. නැවත දීර්ඝ හුස්මක් ගත් විට නැවත සියුම් තත්වයට පැමිණේ. මේ කෙසේ අර්ථ ගැන්වේදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. සාමාන්‍යයෙන් මේ පර්යංකය වීරියට බර බවත් සමා වෙන්න සක්මන වීරියට බර බවත් පර්යංකය සමාධියට බර බවත් සම්මත දෙයක්. ඒක නිසා ඒකට හේතුව මොකද්ද පර්යංකයක් කරනවා කියලා කරන්න කිසිම දෙයක් නැහැ. සියලු ක්‍රියාකාරකම් අතර කරලා බලහින්නක විතරයි තියෙන්නේ. සක්මන් කරනකොට සක්මන කරන්න එපා, ඇවිදින්න එපා. ඇවිදින ගමන් බලන නිසා අර තනං හිත සමාධිගත වෙන්නේ නැහැ. ඒකෝදි භාවයට යන්නේ නැහැ. නමුත් වීර්ය වැඩෙනවා. ඉතින් මේ දෙකේදී යම් කෙනෙක් සමාධියට ආදරෙයි, සමතයට ආදරෙයි, භාවනා කියලා කියන්නේ සමතය කියලා දැනගන්න එක්කෙනා පරියන්කයට බොහෝම ගරු කරනවා, කැමති වෙනවා. සක්මන වැඩක් නෑ අපරාධේ කාලේ නාස්ති කිරීමක් කියලා හිතනවා. නමුත් කාර්යබහුල ජීවිතයක් ගත කරන අර වගේ සමතේ කරන්න බැරි කොහොම හරි භාවනා කරන්න ඕන විපස්සනාන් හරි කමන්නේ කියන එක නා ගොඩක් වෙලාට භාවනා රස විඳින්නේ සක්මන හරහා. ඒ වගේම චරිත ලකුණු Tamange නාපු ලකුණු කෙසේ නමුත් මේ දෙක සමබර වුණොත් තමයි ටික කාලයක් අල්ලගෙන යන්න පුළුවන්. මොකද සක්මන පරියන්කේ මේ වගේ සමාධි වුණාට නැගිටපු ගමන් ඇත්ති කරපු ගමන් ඒ සමාධිය පොඩ්ඩක් ඔද්දල් වෙන ගතියක් තියෙනවා. සක්මනේදී අපි ඇස් දෙක අරගෙනමයි කරන්නේ. ඇවිදින ගමන් කරන්නේ. ඒ නිසා ඒ සමාධිය ගන්න අමාරුයි. ගත්තට පස්සේ බොහෝ වෙලා අල්ලනවා. ඒක පළවෙනි කොටස. දෙවෙනි කොටස ආනාපානෙට ගිහිල්ලා හිත ආනාපානෙත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ එකම අරමුණකට බොහෝ වෙලා හිත තියාගෙන ඉන්නකොට ඉබේම අරමුණයි හිතයි දෙක අතර තියෙන දුර අඩු වෙලා අරමුණේ හිත নিমগ্ন වෙන ගතියකට යනවා. එතකොට කය හිත ආස්වාද ප්‍රසවාසයේ සියල්ල සංසිඳනවා. එහෙම සංසිඳීගෙන ඉන්නකොට ස්වභාවයෙන්ම නිකන් සුවාසයක් ගන්නවා වගේ හයියෙන් හුස්මක් ගන්නවා. එහෙම නැත්නම් ආය ආනපනි කැළඹෙනවා. කැළඹුණාට මොකද Taman ඒකට හිත නරක කරගන්න නැතුව විශේෂයෙන් කැළඹුණා කියලා හිත නරක කරගන්න නැතිව ආය තැම්පත් වෙනවා. හැබැයි තැම්පත් වුණාට මොකද එයාම ආය කැළඹෙනවා. ආයෙත් හිත නරක කරගන්න නැතුව ආය ආනපන වෙලොත් ආය තැම්පත් වෙනවා. අන්න ඒ විදිහට කැළඹෙනවා, තැම්පත් වෙනවා, කැළඹෙනවා, තැම්පත් වෙනවා ගිහිල්ලා ඒ හරහා ඒ ඒ ඒ දෙක අතර තියෙන සාපේක්ෂතාවයේ කලබල කරගන්න නැතුව දරා කියාගෙන ගියොත් විනාඩි 45 50 පැන්නට පස්සේ පුදුමාකාර පළවෙනි තැම්පත් වීමේදී ලැබුණට වැඩිය හුරු භාවයක් කරා තමන්ට මේ gedara ගියා වාගේ අම්මා ගොඩක්කට ගියා වාගේ හාවෙක් Tamange පුරුදු පැලැස්සට රිංග ගත්තා වගේ පිරිච්ච ගතියක් එන්න පටන් ඒක වෙන්නේ එක පරියන්කයක් ඇතුළත අර වගේ කැළඹිලි තැම්පත් වීම කැළඹිලි තැම්පත් වීම 10 15 සිද්ධ වෙන්න දෙන්න ඕන. කැළඹෙන එක හොඳයි තැම්පත් වෙන එක හොඳ නෑ. එහෙම කියන්නේ කිව්වොත් වෙන්නේ නෑ වැඩි. දෙකටම සමහිත ගන්න බෑ මුලදින. මුලදින අපි උත්සාහ කරන ඇත්තරම තැම්පත් කර ගන්න තමයි. තැම්පත් වෙච්චාම ලොකු සතුටකුත් ඇති වෙනවා. ඒක වළක්වන්නත් බෑ. නමුත් ඇවිස්සෙන එක දෝෂයක් නෙමෙයි භාවනාවේ හැටි. ඇවිස්සුනාට හිත නරක කරන්නේ නැතුව ආයෙත් ආනපන හිත දිනුවොත් ආයෙ තැම්පත් වෙනවා. මෙන්න මේ විදිහට තැම්පත් වීම සහ ඇවිස්සීම දෙකේ තියෙන සාපේක්ෂතාවය මේ දෙකම එකම කාසිය දෙපැත්ත බව තේරුම් ගන්න දෙකටම සමහිත දෙකටම සමාන සැලකිල්ල එන්න ගත්තට පස්සේ අපේ ජීවිතේ කවදාකවත් ගිහි නැති යටිහිත දිහාවට හිත බහින්න පටන් ගන්නවා. කළු සුදු වලට ගැටෙන්නේ නැහැ, හරි වැරදි වලට ගැටෙන්නේ නැහැ. සතුටට කනගාටුට සැලෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මයේ සම්පා නොවන තැම්පතුවක් වෙනවා. හැබැයි ඒක ඒ විදිහට කරන්න පුළුවන් වුණත් තැම්පතුවත් අත්දැක්කත් ඒ තරම් හිත පිරිසිදුව තියෙද්දිත් හිත සැක කරනවා. ඒක තමයි කෙලෙස් වල තියෙන නපුර ඔක්කොම පරිසරය දීලා ප්‍රතිපදාවක් දීලා සීලෙකත් පිළිහිටලා භාවනා ප්‍රතිඵලයකුත් බව දාන්නවා. ඒ තියෙද්දිත් සැක කරන ගතියක් එනවා. ඉතින් අපිව ධර්ම සාකච්ඡාවෙන් සාකච්ඡා කරමින් එහෙම නැත්නම් හදා බෙදා ගනිමින් නැවත නැවතත් ප්‍රයත්නය අත නෑර දිගට භාවනා කරගෙන යනකොට තමයි අපි සාමාන්‍ය ජීඳා ජීවිතේ හම්බ වෙන්නේ නැති ගැඹුරු ආධ්‍යාත්මයක් මේ කියන්නේ දේවල් වලට සැලෙන්නේ නැති දේවල් වලට හිත් කරදර ගන්නේ නැති දේවල් වලට අසහනයටපත් වෙන්නේ නැති මේ වෙන පුංචි දේවල් කියාපාන්නේ නැති මේ දේවල් වලින් දුක් කරදර ගන්න නැති හිතක් හැදෙන්න පටන් ගන්නවා ඒක සාමාන්‍ය ජීවිතයක හෝ එහෙම නැත්නම් කියනවනම් සාමාන්‍ය දැනුමක නැහැ. අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඉතින් ඒකටයි මේ යන්න හදන්නේ. ඒ නිසා තැම්පත් වුණොත් ඇවිස්සෙනවා කියලා දැනගන්න. ඇවිස්සුනොත් තැම්පත් වෙනවා. මේ දෙකටම සමහිත පැවැත්වීම බුදුහාමතුරු විතරයි අපිට උගන්වන්නේ වෙන කිසිම ශාස්ත්‍රුණ වංශනමක් උගන්වන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන්නෙත් නැහැ. අපේ ඉස්කෝල ගුරුවරු උගන්වන්නෙත් නැහැ. මොකද එයාට දන්නෙත් නැහැ. බුදුහාමතුරු විතරක් අපිට කියලා දෙනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමයි පුරුදු කරන්න ඕනේ. ඒකට මේ මේ වගේ අපි වගේ යටත් පුළුවන් කියන හැඟීමයි මේ තියෙන්නේ. ඒ නිසා සතුට සිටින් ඉදිරියට යන එකයි කියන්න කරන්න තියෙන්නේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට පෙර සිදු කළ යුතු පූර්වක්‍ෘත්‍ය පෙර සූදානම පිළිබඳව පැහැදිලි කර දුන මැනවි. තිරුවන් සරණයි. මේක ඇත්තටම දෙන උපදේශ පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. මෙහි තියෙන උපදේශ පිළිසිදු නම් තේරෙනවා නම් ඉඳගත්තර පස්සේ ආනාපානේ වැටෙනවනම් පූර්වකෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය නම් පූර්වකෘත්‍යයක් කියන්නේ සක්මන තමයි පූර්වකෘත්‍යය. සක්මන කරපේ කරනාට පරියන්කේ ලෑස්ති. ඊට පස්සේ පරියන්කේ හරි ගියාද නැති කියලා දැනගන්න ගතිය තමයි තමන් බලාපොරොත්තු වෙන විදිහට කයට හිත ගන්න පුළුවන්. කය ඇතුලේ සිද්ධ වෙන. අනායාසයෙන් සිදුවෙන එක්ක පිම්බීම හැකිලිම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ පේන්න පටන් ගන්නවා. එතකොට මේ අතන මේ ටික කෙරුවේ නැහැ කියලා පශ්චාත්තාවයක් අලුතෙන් දාගත්තොත් අර හම්බ වෙච්ච ආනාපානේ සමාදන් වීමක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා පූර්ව කෘත්‍ය මේකේ තියෙනවා. භාවනා කරලා පරියන්කයක් දෙයක් කියලා මට කියන්න තමන්ට ඉඳගත්තාම මම දැන් මෙතන ඉන්නවා කියලා හිතේ කලාස වෙනවද? එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට තමන්ට මේ කය ඇතුලේ කිසිම මෙහෙවීමකින් තොරව සිද්ධ වෙන ආස්වාද ප්‍රසආසය හෝ උදරේ පිම්බීම හැකිලිම බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනේ පූර්වකෘත්‍ය ගැන කරදර වෙන්න එපා. ඒකට යන්න බැරි නම් අපි පිළියම් කරමු. ඒ නිසා උත්සාහ කරලා බලන්න මේකට යන්න පුළුවන්ද කියලා. යනවනම් පූර්වකෘත්‍ය ගැන ඉච්චර හිත කරදර ගන්න එපා. කියා ගන්න සක්මන තමයි පරියන්කට පූර්වකෘත්‍ය කියලා. ස්වාමින් වහන්සේ මා මෙම මීතිර්ගල නිස්සාරණ වන්නයට පැමිණි ප්‍රථම අවස්ථාවයි. භාවනාවට ආගන්තුකයෙකු වන මා පරියංක භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. මේක හුඟක් වෙලාවට අහන්නේ දවස් 10ක් භාවනා කරලා යන දවසේ. හැම රිට්‍රීට් එකෙම කවුරු හරි අහනවා. ආත් ලස්සනයි. ඒක ඉතින් දවස් 10 විතර කියනවා ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්නකෝ ගෙදර යන්න ඉස්සලයි කියලා. ඒක මෙහෙ නෙවෙයිලු හැමතැනම හැටිලු. මම ඔය එංගලන්තේ ඉන්න වෙලාවේදී මේ හලාකෝ මහත්තයත් එක්ක හිටියේ. එයා කිව්වා මේක ඇහුවොත් මෙන්න මේ උත්තරේ දෙන්නයි කියලා. මොකද්ද උත්තරේ? ඒ Hindu ආගමේ තියෙන මිනිස්සු රෑ බත් බැඳගෙන ගිහිල්ලා උදේ වෙනකන් රාමායනේ නාටකම් බලනවලු. උදේම අහනවලු මේ සීත රාමගේ කවුද? උදේ පහුවෙන්ද උදේ අහනවලු මේ රාම සීතයි කවුද කියලා අහනවලු. ඒ නිසා මේ කෙනාට මම කියන්නේ ආයත් උපදේශපන්ති දෙන්න ඕක තමයි දන්නේම නැති කෙනාට දෙන උපදේශපන්තිය. ඒක තේරෙන්නේ නැති යමක් තියෙනවා. අපි ওই දීප උපදේශපන්තිය තේරෙන්නේ නැති යමක් තියෙනවා කියන්නේ ඕක තමයි අනුපිළිවෙල අපි දන්නේ. ඉන් එහා වෙනම හොරෙන් කාටද දෙනවා මට දුන්නේ නැහැ කියලා එකක් නැහැ මේක. ඔච්චර තමයි. ඒක නිසා මම කියන්නේ ඉස්ලාම් පටන් ගන්නකොට මේ මූලික උපදේශන්තේ තේරෙන්නේ නැත්තම් එහෙම නැත්තම් ඒක පිළිබඳ විස්තර කරගන්න ඕනේ නම් මේක අවස්ථාවක් කරගන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරු කවුද කියලා මම දන්නේ මම කැමැති දැනගන්න මේ පරියංක භාවනා පිළිබඳව දීලා තියෙන උපදේශපන්තිය ඇහුණද තේරුණාද කෙරුවද කෙරුවොස්සේ මොකද උනේ කියනවනම් මට මට පුළුවන් උදව් කරන්න. නැතු ආයෙත් මුලින් ඉඳලා අහනවනම් හොඳම වැඩි තමයි චන්දනට කියන්නේ පහසු වෙලාවක ඒ CD එක දාන්න කියලා. දවස් 3ක් නෙවෙයි දවස් 10ක් තියෙනකොට මම කොහොමටත් කියනවා දවස් 3කින් විතර නැවත සැරයක් දාලා දෙන්න කියලා මොකද මතක නැති වෙන නිසා. ඒ නිසා දීලා තියෙන උපදේශ ඒක පිළිබඳව සැකයක් හෝ තේරෙන්නේ නැති ගතියක් හෝ නැත්නම් කරන්න බැරි අපහසුකමක් තියෙනවා නම් කියන්නේ මේ වෙනකොට උපදෙස් දීලා තියෙන කියන පදනම ඉඳලා තමයි සාකච්ඡාව යන්නේ. මේ ප්‍රශ්න කරු කැමති නම් ඒ මේ තමන්ට දැන තියෙන අපහසුතාවය සභාගත කරන්න නැත්නම් මේ චර් වැදගත් නැත්නම් ඒ උපදෙස් පන්ති ගරු කරගෙන ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. කරු ස්වාමින් වහන්සේ අපි සක්මන් භාවනාව කරන විට කයට සැහැල්ලු බවක් දැනුණා. හිත ඒකාග්‍රතාවයටපත් වුණා. ඉන්පසු ආනාපාන සති භාවනාව වැඩුවා. නාසය ළඟට හුස්ම වැටෙන එක ඒ තරම්ම අඳුරන්නේ නැහැ. එම භාවනාවේදී හුස්ම වැටෙන තැන සී රඳවා ගැනීමට මම කළ යුත්තේ කුමක්ද? එතකොට ඒකෙදී සක්මන පිළිබඳව දීලා තියෙන තොරතුරු ටික හොඳයි. එතකොට තමයි තේරෙනවා තමන් අරහි මේ දුවන හිත මේ අවිදින කයට තියලා ඒ ටිකට සීමා කරගෙන හොඳටම පුළුවන් නම් ඒ කියන්නේ හොඳට එකලස් කරගන්න පුළුවන් නම් මේ පොළව පතුලේ නැත්නම් පයි පතුල පොළවේ වදිනකොට මොකද දැනෙන්නේ කියලා බලන්න. එතකොට අපි දන්නවා සක්මණේ හිත තියෙනවා කියලා. ඊට පස්සේ පරියංගකට ගිහිලා වාඩි වෙලා මොනම අර වගේවත් මොනම අරමුණක්වත් හොයන්න එපා. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න බව වැටහෙනවද කියලා බලන්න. එතකොට භාවනාව සිද්ධ වෙලා ඉවරයි. ඒකවත් වැටහෙන්නේ නැතුව ආනාපාන වහන්න යනවා කියලා කියන්නේ අර තැම්පත් වෙන හිතට අවුසක් ඇවිසිලක් ආතතියක් දෙනවා කියන්නේ මොනම දෙයක්වත් හොයන්න එපා. අර ඇවිදලා ඇවිල්ලා වාඩි වෙලා හොඳට සමබරකරනද අතපය බොහොම ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න තීලවල බලන්න මම සහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා. මම මෙතන මට දැන් මේ සහැල්ලුව වැටහෙනවාද කියලා. ඉඳගෙන ඉන්න සහැල්ලුව වැටෙනවා නම් භාවනාව පටන් ගන්න තියෙනවා. ඒක ඇතුලේ තමයි ආනාපානෙ තියෙනවා නම් අහුවෙන්නේ. ඉතින් අර සැහැල්ලුව දකින්න නැතුව කයත් එක්ක යාළු නැතුව වර්තමාන මොහොතට එළඹෙන්නේ නැතුව අර වගේ ඊටාම සියුම් දේවල් හොයන්න ගත්තොත් හිත හරියට ඇවිස්සෙනවා. ක්‍රමයෙන් බහින්න. වාඩි වෙන්න වාඩිලා හොඳට සම්බර කරලා සම්බරක මේ හිත තියාන මේකේ ඉන්නකොට මොනවද වැටෙන්නේ මොනවද දැනෙන්නේ මොනවද අත්දකින්නේ මොනවද අත්විඳින්නේ කියලා බලාගෙන ඉන්නකොට වැටේ. වැටෙන දේ අවල් තැන කියලා හොයන්න යන්න එපා. ආනාපාන හුස්ම ගන්න බව පේනවනම් ඒක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට තමයි හිත තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට තමයි අර සියුම්ම ප්‍රනීතව හැපෙන තැන පේන්නේ. හැම තැන එච්චරම අත්‍යවශ්‍යත් නැහැ. මම දැන් මෙතන කියන එකත් ඇති. ඒක ඇතුලේ තියෙන විස්තරය තමයි ආනාපානේ. ඒ පේනවනම් තන නොති නොපෙනුනයි කියලා තන හරියටම දන්නේ නැහැ කියලා හිත කරදර ගන්න එපා. අර ගොරෝසු තැන ඉඳලා සියුම් කරගෙන කරගෙන යනකොට ඉස්සරහට පේන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස බලන විට මට නාසයෙන් සමහර වෙලාවට ආශ්වාස ප්‍රශ්වාස නොපෙනී යනවා. එවිට මම පපුවේ එන ආශ්වාස ප්‍රශ්වාස බලනවා. එවිට දෙපැත්තක්ම බලනවා. එහෙම වැරදි මාර්ගයක්ද කියා මට දැනගැනීමට කැමතියි. මේ සමහර වෙලාවට හරියාකාරව දැනෙනවා බොහෝ වෙලාවට තමා ඊතකී ලෙස සිදු වෙන්නේ. පෙරුවන් සරණයි. අන්තිම වාක්‍යය මේ සමහර වෙලාවට හරියාකාරව දැනෙනවා. බොහෝ වෙලාවට තමයි ඊතකී ලෙස සිදු වෙන්නේ. මේකෙදි එක වාක්‍යයක් තියෙනවා මේ ආනාපාන නොපෙනියනවයි කියන එක. අන්න ඒකේ විස්තරේ මට දෙනවා නම් නොපෙනියන්නේ ක්‍රමිකවද අහම්බෙන්ද නැත්නම් පය හැප්පිලා වැටෙනවා වගේ හෙලකින් පල්ලෙන් ඇදගෙන වැටෙනවා වගේද පේන්නේ නැත්නම් ඒ ආනාපාන ඇතිවීම ක්‍රමයටද සිද්ධ වෙන්නේ කියනවනම් ඊටු ටික විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න කරු කවුද කියලා මම දන්නේ කැමැතිද මම දැන් ඒක සභාගත කරන්න. Taman ආනාපානෙම නොපිනියනවා කියන එක Taman අත්දකින්නේ ටිකෙන් ටික අනුපිළිවෙලින් එන විදිහටද නැත්නම් එක පාටද කියන එකයි මට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වෙන සභාගත කරන්න කැමති නැත්නම් හුඟක් වෙලාට සබකෝලින් නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ඒක හොඳට බලන්න. එතකොට ওই තියෙන සැකේ යනවා. ආනපනේ නැතිවීම සිදුවෙන්නේ එක සැරේද එනතන් ටිකෙන් ටිකද කියලා බලන්න ටිකෙන් ටික සිද්ධ වෙනවනම් කිසියම් සැකයක් එන්න තමයි දන්නවා දන්නා තැන සිට නොදන්න තැනට ගියා ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට ගියයි කියලා ඒ සියුම් වෙන හැටි බලාගෙන ඉන්නකොට ඔය ඉස්සරහා වෙන තැන් හොයන්න ඕන වෙනකුත් නැහැ තේරුණත් පපුවේ තේරුණත් ඒකේ අමතර ලාභයකට එනවා මිසක් අවුලකට එන්නේ නිසා ආනපානි නැතිවීම නැත්නම් ආනපානි විපරිණාමය නැත්නම් ආනපානි චර්යාව එහෙම නැත්නම් ආනපානි පරිණාමය රූපාන්තරණය කොහොමද වෙන්නේ කියන එක වඩා සැලකිල්ලෙන් බැලිය යුතු බව නම් හොඳට පේනවා ප්‍රකාශය දිහා බලනකොට. අපි යනවා ඊගා ප්‍රශ්නට. අවසරයි ගර්ථ ස්වාමින් වහන්සේ එක් එක් ක්‍රියාකාරකම් වලදී වරහන් ඇතුලේ තියෙන ඇසෙන් රූප බැලීම, කනෙන් ශබ්ද ඇසීම, අත්පා ක්‍රියාකාරී වීම වැනි ඇති වෙන නාම ධර්ම සහ රූප ධර්ම වෙන් වෙන්ව වැටහෙන නමුත් නාම ධර්ම කොටසට අයත් වේදනාවේදී එහිදී ඇතිවන රූප කොටස වන්නේ වේදනාව පවතින ස්ථානය යනුවෙනුයි මගේ වැටහීම. එය නිවැරදිදයි මෛත්‍රීන් පහදා දෙන මෙන් ඉල්ලමි. තිරුවන් සරණයි. මේ විස්තරය හොඳට දැනගන්න පුළුවන් ඉස්ලාම මතක තියාගෙන ඉන්න මේ සාමාන්‍යයෙන් ওই සතිපට්ඨාන වගේ කරනකොට එහෙන් රූප බලනවා වගේ වෙන්නේ ධම්මානුපස්සන කොටසට ඒ සඳහා අවශ්‍ය කරන සතිය සමාධිය වැඩෙන්නේ මේ tempat වෙලා කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නැතුව හිත කය ස්වභාවයෙන් යnderලා ඒක දිහා බලන්නේ දිලි. එහෙම සතිය හදාගෙන ටිකක් වැඩ කරන ගමන් සතිය වඩනවා සක්මනේදී ඊට පස්සේ තමයි ওই විදිහට අපිට ඒ ක්‍රමයෙන් වඩාගත්ත තනාගත්ත සතිය තමයි අර වගේ අහන දකින්න වෙලාවට යන්න පුළුවන් වෙන්නේ. ඒකේ මේ තර්කණේ කිසිම වැඩක් වෙන්නේ අර කායනුපසනාවෙන් හදා වඩාගත්ත සතිය ඉස්සරහට යනකොට වෙන දේ පිරිසිදු කරනවා මිසක් මේ වගේ ප්‍රශ්නයකට යොමු කරවන්නේ නැහැ. භාවනා කවදාකවත් ප්‍රශ්න ඇති කරන්නේ ප්‍රශ්න ඇති කරන්නේ භාවනා පිළිබඳ දැනුම පොතේ දැනුම. ප්‍රත්‍යක්ෂ කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරන්නේ ඒ ප්‍රත්‍යක්ෂය යන දෙන ප්‍රතිපදාවට. ඉතල කළේ ඉතල කරලා පස්සේ කළේ පස්සේ කරන්න. ඒ නිසා හොඳට බලන්න තමන්ට මේ ආස්වාස් ප්‍රස්වාස දෙකේ ආස්වාස කිරීමේ ආසාව සහ ආස්වාස කිරීමේ ක්‍රියාව වෙන් කළ දැක් ගන්න පුළුවන් කියලා. දැන් ආස්වාසියද මෙහෙමයි ප්‍රසවාසියද මෙහෙමයි කියලා මේ දෙක වෙන් කළ දැනගන්න පුළුවන්ද? ආන්න ඒ පිරිසිදුකම හරහා තමයි ඉස්සරහට තියෙන ගැඹුරු දේවල් වලට ඒ වෙන්කොට දැනගැනීමේ ඥානෙ පරිච්ඡින්න ඥානෙ එන්නේ මේකේ ඉක්මනටම යන්න හදනවා අර ක්‍රියාකාරකම් වලට ගියත් කමක් නැහැ. දක්ෂ කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි මට දැනගන්න ඕනේ ආනාපානෙදි කොහොමද Tamande ප්‍රගමණයේ සිද්ධ වෙන්නේ කොහොමද කරන්න කියන විස්තර නැතුව අරක විස්තර කරන්න ගියොත් ගොඩාක් මට හිතලා කතා කරන්න වෙයි. ඒක එච්චර හොඳ නෑ. ඒ නිසා කවුරු හරි කැමති නම් මේ ප්‍රශ්නටත් මේ විග්‍රහයක් විග්‍රහ කරගන්න මට අවශ්‍යයි පරියන්කේදී කොහොමද කරන්න කියලා දැනගන්න. පරියන්කේදී කොහොමද ආචාර ප්‍රසාසයේදී ඔක පිටත් දෙන්න. අවසරයි සවනංශ ඒ ප්‍රශ්නේ මගේ මට ආස්වාස ප්‍රාස්වාසෙදී කොටස් තුනම වෙන්වෙන් වශයෙන් පේන අවස්ථාවන් තියෙනවා ආස්වාසෙදී ඇති යන හැටි එතකොට මැද කොටස සියල්ලම දකිනවා මම නමුත් වේදනාවේදී ඒකෙදී එහෙම දකිනකොට ඒකේ මොකද්ද Taman නාම රූප කියලා වෙන් කරගන්න හදන්නේ. මොකද්ද ඒ ඒ සංසිද්ධියේදී ඒ ක්‍රියාවදීදී මොකද්ද නාමය කියලා මොකද්ද රූපේ කියලා වැටහිලා තියෙන වටහාගෙන තියෙන. උස්මරල්ලි ස්වභාවය ස්වාමීන් හිතට දැනෙන එකයි අරමුණු කරන එක. ඒ කියන්නේ නාස්සේ අග වැදෙන තැනයි උස්ම ගැනීමේදී ඇතිවෙන එක සිතුවිල්ල හැටියට විඥානයේ හැටියට තේරුම් අරන් තියෙනවා. තව සැරයක් මතක් කරන්න හුස්ම ගන්න වැඩේ තමයි හොඳටම අස්පන අපිට මෙහෙම දකින්නකොට හුස්මේ ආශාස් කියලා ගත්තොත් මොකක්ද ඒකේ රූප කොටස මොකක්ද ඒකේ නාම කොටස කියලා තේරෙන්නේ මේ දෙක වෙන් කිරිල කොහොමද දැනට වටහාගෙන තියෙන්නේ හුස්ම ගැනීම තමයි ඒකේ ඒක ස්වභාවයේ අපි මේ කරන්නේ නැදනේ හුස්ම ගැනීම කියන වැඩේ දෙක දෙපැත්තට කරන්න හදන්නේ. මේ තාක් රූප කොටස් මේ තාක් නාම කොටස් කියලා මට දැනගන්න ඕනේ මේ සම්බන්ධව දැනට Taman කොච්චරක් බේරුම් තේරුම් කරගන්න තියෙනවද කියලා දැනගන්න. මොකද්ද එතකොට ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියේ නාම කියන්නේ මේකයි රූප කියන කොටසයි දැනට කොහොමද තේරෙන්නේ කියන එකයි මට දැනගන්න ඕනේ. උස්ම රැල්ලේ ස්වභාවය තමයි රූපේ හැටියට තේරෙන්නේ. ඒ කියන්නේ රූප ස්වභාවය කියලා කියන්නේ කම්පන වෙන චංචල වෙන ගති. ඔව් අපි ඒක කියනවා නිසා රූප වශයෙන් මෙතන පේන්නේ හුස්මේ තියෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගති. ඒතකොට නාම ධර්ම කියලා මොකක්ද අරන් තියෙන්නේ? ඒක තේන සිතුවිල්ල ඒ මොහොත මොහොත ඇති වෙන. ඒ කියන්නේ හිතවිල්ලයි ආනාපානයයි දෙක එකක් විදිහට ඒතකොට දකින්නේ නැත්නම් මේ හිතවිලි කියන්නේ ආනාපානෙන් පිට එකක්ද හිතවිල්ල කියන වචනේ පටලවිලි සහිතයි. උස්මරල්ලයි වදින තන නිමිත්ත හැටියට තමයි රූප ධර්ම හැටියට. ඒක හරි. මට දැන් අපි මේ සුද්ධ කරගෙන යන්නේ නාම කියලා මොකද්ද අල්ලගෙන තියෙන්නේ? මොකද්ද තේරුම් බේරුම් කරගෙන තියෙන්නේ කියලා. දැනෙන මේ උණුසුම සහ සිසිලස එතකොට ඒ උණුසුම සිසිල පිළිබඳව උණුසුම සිසිලත ප්‍රകൃතියක් වශයෙන් ගත්තාම ඒක නාම ඒකේ දැනීම ඒක ඒක රූප ඒකේ දැනීම නාම කියලා ගන්න. ඒක එතකොට ආනපනේ වුණත් එකයි කොයි එක කෙරුවත් ඒ කටයුත්තක් වෙනකොට ඒ කටයුත්තේ ඉද්දෙන ගතිය, කුප්පන ගතිය, රූපන ගතිය රූප කියලා කියනවා. දැනගන්න ගතිය නාම කියලා කියනවා. ඒකත් තව විස්තර කරනවා. විස්තර කියන්නේ පොතේ දැනුම හැටියට ආස්වාස කරන වෙලාවේදී ආස්වාසී කිරීමටදී කැමැත්ත නාම ධර්මයක්. ආස්වාදය ආස්වාදය කියලා මෙනෙහි කරන එක නාම ධර්මයක්. ආස්වාද ප්‍රසවාසයෙන් වෙන්කොට දැන ගැනීම නාම ධර්මයක්. ඒකම තමයි ඉතින් ආස්වාද පිම්බීම හැකිරීමට ගියත්, පම දකුණට ගියත්, රූප බැලුවත්, සද්ද ඇහුවත්, ඒ අර පළවෙනි එක පිරිසුදුමතිකමයි මට පේන්නේ. වේදනාව එන්නේ ඒ ආකාරයෙන්මයි නේද? කොයි එක ආවත් මේ ඉස්ලාම අපි රූප ධර්මයක් එක්ක රූප ක්‍රියාවලියක් අල්ලා හිතට හොඳට කියනවා මේ ලෝකේ කිසිම සංසිද්ධියක් දෙකක එකතුවක් නැතුව වෙන්නේ නැහැ. හැම වෙලාවෙම දෙක ගැටීම නිසායි සිද්ධියක් සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් කියන වෙච්ච දේ බලන්න යන්න එපා. දෙකට හේතු වෙන මූල ධර්ම පොඩ්ඩක් විස්තර කරගන්න. ඒක අල්ලන්න ලේසි රූප ක්‍රියාවලියක. ඒ නිසා අරවයි අල්ලන්න බෑ. දකින්න අහන වෙලාවල අල්ලන්න බෑ නෙවෙයි. මේ හරහා තමයි යන්නේ. එතකොට මේ ආස්වාද ප්‍රසආජෝ පිම්බි මහකලින් බලන කෙනාගේ ඒ පිළිබඳව විෂද භාවයේ ඒ පිළිබඳව වෙන්කොට දැන ගැනීමේ ඥානය ඒ පිළිබඳව පරිච්ඡේද ඥානය අනුව තමයි ඉස්සරහට යන්නේ එහෙම නැත්නම් මූල ධර්ම ඇවිල්ලා අපිට පොතේ තියෙනවා කියලා දෙන්න හදනවා. එන්නේ එන්න අවුල් වෙනවා. වේදනාව එතකොට අර ක්‍රමයට යනකොට ඒක අහු වෙනවා නිකන්. ඒ දිගටම යනවා වේදනාව කියලා කියන්නේ ආස්වාද පස්සේ ඇති උනත් උණුසුම විඳිනවනේ අපි. සීතල විඳිනවනේ අපි. කම්පන චංචල විඳිනවනේ. ඒ විඳීම කරන්නේ නාම කොටසක් නේ. නමුත් විඳින්න හිතට බෑනේ මොකක්ද කියලා හැප්පෙන්නේ නැතුව. අපෙන් අවශ්‍ය කෙන ගොරෝසු දෙයක් ඕනනේ. ඒ රූපණ දේ, කුප්පණ දේ, වෙනස් වෙන සුළු දේ රූප. ඒ වෙනස් වෙන සුළු බව වෙනේකි වෙන්කොට හඳුනා ගැනීම නාම. ඒ නිසා පුළුවන් තරම් බලන්න ආස්වාද ප්‍රසවාස දෙකේ දැන් වම දකුණ එකේ ඒ දකුණ දකුණ දේවල් හොඳට වෙන් කරලා නිකන් කොණ්ඩේ ගැට ඇරලා බේර ගන්නවා වගේ පිරිසිදු කරගත්තොත් අර ගැඹුරු වලට යන්න පුළුවන්. මේක සාකච්ඡා කරන එක මම හිතනවා අනික් කටටත් හොඳයි. මේ දැනගෙන ඉන්න අපේ හිත හරි ආසයි අර දන්නේ නැති සමීකරණ වලට. ඇත්තම සවින්දාසේ ඒක මට හුඟක් වද දෙන ප්‍රශ්නයක් හැමෝටම. ඔව් අනිත් ටොක්කක් ඉතින් හිල් වෙන්න. ඒකයි ඒක කරන්න තියෙන්නේ. මට තේරෙනවා මාග එනකොට ඉතින් කරම ටොක් වනින්න හොඳ නෑනේ. ඉත බාලා ඉන්නකොට ඒකයි මම අත ගාලා ටොක් වයින්නේ ඒකටයි. <laughs> ඇයෙන්ද හදනවා. <laughs> 1 2 3 4 කරන්න යන නැතුව උඩ ෆෝමියුලාස් අල්ලන්න හදනවා. මේ කෙලින් ඇවිද ගන්නත් බැරුව හයි ජම්ප් කරන්න කොහොමද කියලා අහනවා. මයික් <laughs> එක මයික් එක ගන්නවා. ස්වාමීන් වහන්සේ දැන් කියවනේ කාරණා තුනකින් නාමයේ වෙන් කරනවා කියලා. ඒ කියන්නේ එකක් කැමැත්ත කියලා කැමැත්ත හරි අමාරුනේ ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස. හරි හිතන්න පුළුවන් සක්මදීදී කැමැත්ත තියෙනවා ආස්වාසේ කොහොමද කැමැත්තක් තියෙන්නේ? චේතනාව කියන එක. ඒ හැම දෙයකටම තියෙනවා. ඒක අහුනේ නැහැ කියලා කිසිසේත්ම භාවනාවට බාධාවක් වෙන්නේ නමුත් අපි හොඳටම ආනාපානේ යාලු කරගත්තා. හොඳටම ආනාපානේ මූණට මූණ දාගත්තා. දැන් හොඳට විශ්වාසයක් එනවා. මේ ඊගාවට එන ආශ්වාසයත් මට නම් පැටලෙන එකක් නැහැ. හිත පිට දුවන එකක් නැහැ. ප්‍රශ්වාසයත් පිට දුවන එකක් නැහැ කියලා මේකට යාලු වෙනවනේ හොඳට. යාලු වෙලා ඉන්නකොට දැන් මේ ආස්වාස් පස්සිට වෙන්නේ මගේ මන අපිටද මගේ සුභ සිද්ධියටද එහෙම නැත්නම් මේක කොහෙදෝ පැත්තක ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එක කියනවාද කියලා ඉල්ලනකොට ඉන්නකොට තේරෙන පටන් ගන්න දැන් මම මෙතන ඉඳගත් මේ හුස්ම ගන්න නෙවෙයි හිතාගන්න නෙවෙයි න්යාය දැන් හුස්ම ගැනීම වෙනවා මේක මගේ මන අපිටද වෙන්නේ මගේ න්‍යාය පත්‍රයටද වෙන්නේ මගේ සුභ සිද්ධියටද වෙන්නේ බලනකොට නෑ මට නොකර ඉන්න බෑ මම 16ක් මම වාලෙක් ඒක කවුද විධායකයා විධායකයා වෙන්න විධානයේ පේනවා දැන් හුස්ම ගනිමු. හරියට නිකන් වතුර ගැතුලට ගිය මිනිහට ගෑවෙනවනේ හුස්ම ගන්න බැරි වෙයි කියලා. ඒ වගේ ඇතුලේ එනවා මේක වසංගල තමයි ගේම ගෙනියන්නේ. මේක පෙන්වන්න නැතුව අපි මේ යුතුයකම් ඉෂ්ට කරනවා. මම මේ කාගේ සුභසිද්ධියද කරන යුතුයකමක්ද මේ කරන්නේ. එතැ හැම ක්‍රියාවලියකටම අපි දන්න ඔෆිස් එක වැඩක් වෙන්න කාගේ හරි විධානයක් යන්න ඕන. විධානෙට පස්සේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකේදී අපි වැඩේ කරන පියෙන්ට බැනලා වැඩක් නැහැ. පියෙන්ට විධානය කරන මනුස්සය අතේනේ. වග කීම තියෙන්නේ. වැරද්ද හරි හරියද ඒ අපි කරන්නේ පියෙන්ට ගොරවන එක. පියෙන්ට බැනලා වැඩක් නැහැ. ඒක යා කරන්නේ කාගේදෝ දෙයක්. ඉතින් බුදුරජාණන් කියනවා මේකට නිසිනින්ද යන්න දීපා හැබැයි එකක් ප්‍රොන්දු වෙන්න ඕනේ. ඒක මෑණියන්ගේ ප්‍රශ්නත් ස්තුති වෙන්න ඕනේ. මේ ප්‍රශ්නත් ස්තුති වෙන්න ඕනේ. මේ දේ හිතලා කරන සියල්ලම නැතුව බලන්න ඕනේ. Taman හිතලා කරන මොකක්වත් නැතුව බලාගෙනකොට පේනවා උඹ 16 උඹට මේ දේ කරන්න නැතුව බෑ. උඹ හිතන්නේ මෙතෙක් කල මම හුස්ම ගත්තා මම ජීවත් වුණා කියලා. උඹට ඕක කරන්න නැතුව වෙන කරන්න දෙයක් නැහැ. බලපන් ඒ සඳහා බුදුහාමුදුරුව අපිට දෙන නොකිය දෙන උපදේශය තමයි ඉඳගෙන මොන්නම දෙයක්වත් චේතනා කරන්න එපා. අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව යන්න ඇරලා මේක දිහා බලනින් දැන් එයා දෙන විධාන නොකර ඉන්න බෑ. අපි නිකන් රිමෝට් කන්ට්‍රෝල් එකකට යට වෙච්ච මෙහින්නක් වගේ. ඒකයි බුදුහාම කියන්නේ මේක උඹට ආණ්ඩුවන්ට කරන්න බෑ. උඹට පාලනයක් මේකේ නෑ. උඹට දැනගනින් උඹට ආණ්ඩුමට්ටයක් කරන්න බැරි වුණාට මේ ක්‍රියාවලිය කොච්චර ලස්සනට සිද්ධ වෙනවද කියලා. කතා එහෙම අතර කරන්න බෑ මයික් එක නැතුව. හොඳයි. එතකොට සානංශ එතෙන්දී දැන් දැන් ඉබේම වෙනත් වැඩක් කරන වෙට එන චේතනාවක් එන්න විදියක් නැහැ නේ සානංශ. තේරුණා. ආයි ප්‍රශ්න ගන්න. දැන් සානංශ කියනවා වගේ ඉබේම වෙන රිමෝට් කන්ට්‍රෝල් එකකින් වෙන ක්‍රියාවේදී එතෙන්දී අපිට නාම රූප ධර්මයන්ගේ වෙනස්කමක් හොයාගන්න බැහැනේ. ඇත්තටම නාම රූප වෙනස් කිරීමක් එදිනදා ජීවිතයේ කිසිම ලාභයක් ඇති වැඩක් නෙමෙයි. මේක භාවනා කරන යෝගාවචරගේ දියුණුවක්. ප්‍රශ්නේ විසඳන්න නම් වේදිකාව දිහා බලවන්න වේදිකාව පිටිපස්සේ මේක නටන නැටිල ඇඳන ඇඳුම දකින්න එපායි. අපි බලන්නේ වේදිකාවනේ. බුදුරජාණන්සේ කියන වේදිකාව හොඳට බලලා ඔක දැනගනින් ඔතන තියෙන කංගපෑමක්. ඔතන કૃත්‍රිම දෙයක් ඔයකට වෙස් ගැනීම කරන්නේ ඔතන නෙවෙයි. ප්‍රෙසිඩන්ට් නීම කරන්න උට කලින් වේදිකාව පිටිපස්සේ. එහෙමනම් ඔබ නට නාටකම බලන ගමන් රසවින්දනය විඳින ගමන් දැනගනින් ඔබ කාලා ඉන්නේ. ඔබේ තකතිරුකමක් තියෙන, මෝඩකමක් තියෙන. ඔය නටන්නේ ඇඳපු යක්කෝ. කොහෙද අඳින්නේ? ඔය පිටිපස්සේ. ඉතින් ඒ නිසා ඕනි සංසිද්ධියක දෙපැත්ත ගලවන්න වෙනවා නාම රූප ගලවන්න වෙනවා. ගලවන්න බුදුරජාණන්සේගේ දන්න සර්වඥතා ඥානය කියන්නේ ඔබ හිතලා කරන දේක කවදාකවත් රූප රාමන බලන්න යන්නත් බෑ. බලනකොට ඔබ ඒක උපරාගයම්මයෙන් පේන අහන්න වගේ. වළක්වන්න බෑ මොකද මම හිතලා කරන දෙයනේ. මම සාධාරණීකරණය කරලා ඉවරයි. උඹට පුළුවන් නම් සීලයක් තියෙනවා නම්, උඹට පුළුවන් නම් හික්මීමක් තියෙනවා නම්, උඹට පුළුවන් නම් ලෑස්තිලා යන්න පුළුවන් නම්, උඹට තියෙනවා නම් ශ්‍රද්ධාවක් සියල්ල නතර කරපන්. ඒකල මේ යන්ත්‍රේ බලපන් මොකක්වත් අඩු නැතුව සිද්ධ වෙනවා. දැන් කවුද කෙරුමා? එතකොට ඒ දෙක අවශ්‍යතාවයක් නැහැ මේ කාර්ය සඳහානේ. තේරුණා. මේ නාම රූපයන්ගේ වෙනස්කම් දැක ගැනීමේ දැක්ක ඉබේටම වෙනවයි කියන එක නිසා වෙනවාසි කියන්නේ. නෑ මං කියන්නේ බුදුජානකගේ සර්වඥතා ඥානයක් තියෙනවා අපි හිතලා කරන කිසිම දෙයක නාම රූප බලන්න පුළුවන්කමක් නැහැ ඒක හරි සංකීර්ණයි. අපේ අරු අපේ දැනුම මදි. ඒ නිසා බුදුන්ස කියනවා උඹට මං මං විශ්වාස කරපන්. සද්ධාවක පිහිටපන්. ලෑස්තිලා බලය උඹ දන්න දහංගට දාලා කරන තීරම නතර කරපන්. ඒ වෙන දේ දිහා බලා හිටපන්. එතකොට ඉවෙන් පේන්න ගන්න. නෑ ඒත් නෑ. එහෙම පේන්නේ නැහැ. ඒක පෙන්නලා නෙවෙයි කරන්නේ. ඒකල්ල බලපන් දැන් මේ කවුද කෙරුමා? කාගේ න්‍යායපත්‍යද මේ වැඩ කරන්නේ? මගේ සුභ සිද්ධියටද? එහෙම නැත්නම් මේ උනාට පස්සේ මෙව්වට මේ උපැන්න සාහිතික ලිව්වට අපි මේකට තමයි ඇවිල්ලා වාඩි උනේ. නමුත් බුදුහාමර පෙන්නෝ සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් කරනකොට උඹ කිසි උඹ මමයා කිසිවක් නැතුව සක්මන වෙන්න පුළුවන්. මගේ මගේ කිසිම සම්බන්ධයක් නැතුව වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ අපි එදිනදා කරන ඕනම වැඩකට මම ඕනේ නැහැ. සති බලය අවශ්‍යයි. සති බලය කියන්නත් බෑ ඒකට. මෙන්න මේ විදියට ක්‍රියාකාරකම් පුළුවන් තරම් හික්මවලා සීමා කරලා නොකරෙන්ඩ ඇරලා මේක දිහා බලපන් උඹ 16ක් විතරයි. උඹ කරත්තේ වැඳපු ගොනා විතරයි. උඹට අදිනක විතරයි. දින උඹ කරත්තකාරයවත් නෙමෙයි. උඹ කරත්තයිතිකාරයවත් නෙමෙයි. උඹ නිකම්ම නිකන් කොඳුවට පෙලක් නැති සතෙක්. හැවක්. මේක දකින්න ඔබ කැමති නැහැ. උඹට කියන්න තියෙන්නේ මම කෙරුමා මම යරයා මෙයා කියලා නටන්න හදනවනේ. ඒ කිසිම දෙක නාම රූප බලන්න අපිට හැකියාවක් නැහැ. මොකද එතකොටත් ඒක කැළඹිලා ඉවරයි. අපි උත්සාහ කරන දවසක් හරි දෙකක් හරි තුනක් හරි හතරක් හරි ඉඳලා මේ කයට ඉන්න අරිනව මොනවත් නොකර. හැබැයි 100ට 200ක් අවධානයෙන් බලනවා. බලාගෙන ඉන්නකොට ඕන්න හුස්ම ගන්නවා, පිම්බෙනවා, හැකිලෙනවා, උණුසුම් වෙනවා, ස්නායු වැඩ කරනවා, රුධිර පද්ධතිය වැඩ කරනවා, ආහාර ජීර්ණ වැඩ කරනවා. දැන් මේක දිහා හොඳට බලන පෙනු මේක හරීම නීතියට වැඩ. හරීම රූලකට වැඩ. දැන් කවුද කෙරුමා? ඔබ අම්මෙන් අප්පෙන් හපු බෝදලෙද මේක? ඔබ නැත්තම් කලින් සල්ලි ගවලද මේ මිනිහට? එහෙම නැත්නම් මේ මගුල මේ මගුල කරන්නේ ඔබේ සුබ සිද්ධියටද? නෑ. ස්වාමීන් වහන්සේ ආනාපාන සති අරමුණේ තරංකෙදී ඔහම ඉඳලා ඉඳලා කිසිම දෙයක් තේරෙන්නේ නැති අවස්ථාවක් එනවා. මුකුත්ම නැහැ. නිකන් ආලෝක ධාරාවක් විතරයි ඔහේ ඉන්නවා විතරයි. ඒ වෙලේ ආනාපාන සතිය හුඟක් වෙලට සියුම් වෙලා තියෙන්නේ. එහෙම හිතලා හිටියොත් නැවත මතුවෙනවා. නැත්තම් ඔහේ නිකම්ම ගෙවෙනවා. මුකුත්ම දැනවන්නේ නැහැ. මමයාගේ මමයාගේ තියෙන බොල්කම, මායාව, ෂටගතිය මායාව ගතිය පේනකොටම එයා නිදිමතක් ඇති කරනවා කම්මැලිකමක් ඇති කරනවා පාළු ගතියක් ඇති කරලා මේ භාවනා කරගෙන යන්න දෙන්නේ නැහැ මොකද එයාගේ බොරු අහුවෙන්න පටන් ගත්තනේ එයා නටන තාක්කල් අපි දක්ෂකම් පෙන්නගෙන තර්කකාරී වෙලා අභිමතාර්ථ ඇති කරගෙන වැඩ පෙන්නට දඟලනවා ඒ තාක්කල් මම යන්නේ මුලින්ම කියනවා ඔබ ඕකෙන් තමයි ඔබ මෙතෙන් නිකන් ආවේ දැන් හරි. මං කියපු නිසා මම යාට වැඩක් කරන්න බැරි වෙන විදියට හොඳට කාලා බිලා නාලා ඔක්කොම කරලා ඇඟ තියපන් යම් ආකාරයකට මම ය නැතුව යන්න අරපන්. ඒල හොඳට බලන්න හිටපන්. බලහිනකොට පේනවා මේ රුධිර පද්ධතිය වැඩ කිරීම ආහාර ජීර්ණ පද්ධතිය, ශෝෂණ පද්ධතිය, ලිංගික ක්‍රියාවලිය පර්ෆෙක්ට් යනවා ටොප් එකට යනවා. දැන් කවුද වැඩේ කරන්නේ? අයිතිවාසිකම් කියන්න බෑ. එතකොට මාමයා පච වෙනවනේ. ඒ මාමයා කැමති නෑ මේ බොරු වෙලි වෙනවට. එයා මට නිදිමතක් ඇති කරනවා, කම්මැලිකමක් ඇති කරනවා, පාළුක දෙනවා. ඔහේ ඉන්නවා කිසි වැඩක් නෑ, කිසි දියුණුවක් නෑ කියලා දැන් හොඳට මිනිහ අහුවෙලා. කොටු වෙලා. හැබැයි එයා ෂට ගති, මායාව ගති මෙනවා මේ භාවනාවක් ඇති වැඩක් නෑ. කිසිම අභිඥා ලම්බුනේත් නැහැ අහසින් යන්නත් නැහැ දිබ්බ චක්කු ඥානෙත් නැහැ දිබ්බ සෝතත් නැහැ වෙන්නේ මොකද්ද මේ මමගේ ප්‍රෝඩාව අහුවෙන එක විතරයි ඒකට කවුරුවත් කැමති නැහැ තත්ත්වයේ ගැඹසාන ගොඩක් සැහැල්ලු අවස්ථාවක්. ශුන්්‍යතාවය කියලා මම හිතනවා හුඟක් වෙලාවට. ශුන්්‍යතාවයට යන්න පුළුවන් බව ලකුණු තමයි. නමුත් අපි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. අපි එතකොට ගුරුවරයා මාරු කරනවා. අරමුණු මාරු කරනවා. භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා. හරි පාළුයි, හරි කම්මැලි ඒකාකාරයි. හැබැයි බුදුහාමුදුර වැඩ. ධර්මයේ වැඩ. වැඩ කරනකොට තමන්ගෙම තියෙන අමනකම, තමන්ගෙම තියෙන තකතිරුකම නිසා ලොකුවතු අල්ලන්න ගිහිල්ලා බර වැඩවලට යන්න ගිහිල්ලා අර ලස්සන සිද්ධ වෙන වැඩේ බාධා කරගන්න. ඉතින් ඒ නිසා අපි සමගි වෙලා එකතු වෙලා දැනගන්න ඕනේ. අපි ති අපි හිතන භාවනා ජීවනෝ නෙවෙයි භාවනා ජීවනෝ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. උඹට කරන්න තියෙන්නේ උඹ මේ දේ කරගෙන ඵලයක්. කරගෙන යනකොට යනකොට යනකොට ඒ හිත කරන මේ ෂටබත මායාකාරී වැඩ දැනගන්න හිත කැමති නෑ. නමුත් සතිය යම් ප්‍රමාණයකට ආවට පස්සේ අපි නිසක ගතියක් බුදුන් කෙරේ ඇති කරගත්තට පස්සේ නිසක ගතියක් ධර්මයේ කෙරේ ඇති කරගත්තට පස්සේ අපිට පේනවා කවුරුද රවට්ටන්න හදන්නේ. කවද්ද රවට්ටන්න හදන්නේ. මේකේ තියෙන්නේ තන්නේ කර මේ ලෝකයක් ඉදිරි ශිෂ්ටාචාරය කියන ලෝකයේ ඉදිරිපිට අපි රංගපෑමක් විතරයි මේකේ තියෙන්නේ. තනි වෙනකොට අපිට මුකුත් නැහැ. ඒකයි මරණයට බයයි. ඒකයි අපි ලෙඩ වෙනවට බයයි. ඒකයි අපි වයස වෙනවට බය අනිවාර්යයෙන්ම තනි වෙනවා. තනි වුණාට පස්සේ මේ නැටුම් මේ රංගනවලේ මොකක්ද ඇති වෙන්නේ? නට තොරේ බෙරේ පවුලකුත් නැහැ නටු තොইলකුත් නැහැ තනි වෙන එකක් තනි වෙනවා බුදුරජාණන් කියනවා දැන් මැරුණා වගේ තනිවියා ලෙඩ වුණා වගේ තනිවියා වයසට ගියා වගේ තනිවියන් බලපන් මොකද වෙන්නේ කියලා ඉතින් ඒ පුහුණුව දෙනකොට අපි හිතන මේ හයිය හත්තේ තියෙනවා කිය කොහොමද අපි ලෙඩ වෙනවයි කියලා හිතාගන්නේ අපි කොහොමද වයසට එනවයි කියලා හිතාගන්නේ අපි කොහොමද මැරෙනවයි කියලා හිතාගන්නේ ඒක මහා කාල කන්නේ වැඩක් ඊට මීට වැඩිය හොඳයි ඕක ගිහලා රැට මොනවාරි කාලා බුදියා ගන්න එක හොඳයි කියලා හිතනවා ඉතින් ඔක්කොට වැඩි එක මම දන්නවා මේ 66 වෙනි රිට්‍රීට් එකනේ. හැබැයි ওই දෙන්නම අසාධාරණයක් කරන්නේ මොකද ඕගොල්ලෝ පරණ කට්ටිය මේ අලුත් කට්ටිය අවුල් කරන ওই ප්‍රශ්න අහලා. මේකේ ඉන්න ගොඩාක් භාවනා කරපු නැති අය. එහෙම නේ? අවුල් වෙනවා නේ? සතිය කීකරු වෙනවා කියලා නම් ටික ටික තේරෙනවා. මං කියන්නේ මේ පරණ දෙතුන් සැරයක් භාවනාවට ආපු මිනිස්සු අවස්ථාව අරගෙන අලුත් කට්ටිය අවුල් කරනවා. සමා වෙන්න ඕනේ වුණා. මම අලුතෙන් ආපු කට්ටිය වෙනේ මම කතා කරන්න එපා. තවත් 10ක් විතර තියෙනවනම් මම අඹරලා දෙනවා. මේ දවස් තුනේ වැඩේට බෑ. දවස් තුනේ වැඩේදී අපිට කරන්න තියෙන්නේ අපි අලුතෙන් ආපු කට්ටියට මේක ටිකක් පොළොව අල්ලනකම් මේක හුරු වෙනකම් අපි යන්න ඕන සාමාන්‍ය ලෝ ගියර් එකේ ගිහිල්ලා තමයි දාන්න වෙන්නේ හයි ගියර් එකට. අපි යනවා ඒ නිසා ඊගා ප්‍රශ්නට. ප්‍රාන්දර මේ ප්‍රශ්න පොත මම පද මාරු කරලා කියන්න. ගරු ස්වාමින් වහන්සේ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීමෙන් මේ ආත්ම භවයේදීම අපිට නිවන නිවන්සුව ලබා ගත හැකිද? ඒක බුදුහාමුදුරන්ගෙන් අහන්න තිබෙන්නේ. මට නම් කියන්න දෙයක් නැහැ. මට ඔවට උත්තර දෙන්න බෑ. මොකද පොඩ්ඩක් පමයි. අවුරුදු 2600ක් පමයි. දැන් කෙලින්ම මහණසින ඔබ වහන්සේට ෂුවර්ද මේක කියලා ඇහුවනම් හරි බුදුහාමුදුර කාට කියලා. මට බෑ ඒකට උත්තර දෙන්න. මම මොකද ඒක බාර අරගත්ත මිනිහෙක්. මම කොහොමවත් ඔව් කියන එකම නේ කියන්න තියෙන වැඩ කියන්න දෙයක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරුවොත් නිවන් ලබන්න පුළුවන්ද? ඕන කෙනෙකුට ප්‍රශ්න කරතයි. ප්‍රශ්න කරන තාක්කල් මතක තියාගන්න ශ්‍රද්ධාව නැතිකම තමයි තියෙන්නේ කියලා. ඉතින් ඕක තියෙන තාක්කල් ওই වැඩේ කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අරණ්‍ය හදන්න ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ අශෝක වීරරත්න ඉන්නකොට ජර්මනියේ බර්ලින් වර ඉන්නකොට යුරි ගගාරින් හන්දට ගියා නැත්නම් අජට අවකාශයට ගියා කියන හැම විනාඩි පැයකටම සැරයක් පැයකටම පළවෙනි විනාඩි පහේ ප්‍රවෘත්ති දෙනවලු. මේ හොඳට මේ මේ ගිහියා. හොඳට ජර්මන් පුළුවන්. ඒකට කියලා තියෙනවා යුරිකා ගරන් ගියා සාර්ථකව බැස්සයි කියලා. මොකද එතකන් විස්තර දුන්නේ රසියාවෙන් ඔය වැඩේ කරේ ඇමරිකාව වගේ නෙමෙයි. ඉතින් එතකොට මෙයා ඒ වෙලාවේ තුන්වෙනි විනාඩියලු කිව්වේ යුරිකා ගරන් සාර්ථකව අපචරාවකාශයට කියලා බැස්සයි. ඒ වෙලාවෙම බහවල රේඩියෝ එක වහලා කිව්වලු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලින් කරගත්තොත් නිවන් යන්න පුළුවන්කම තියේදී අපිට මොකෝ ඇති වැඩේ මොකද යුරිකා ගරන් හඳට යන්නේ මේ මනුස්සයා පෙන්නනවා මම ඊට පස්සේ මගේ අත් දෙකෙන් ආය සත්ත පහක් මං හම්බ කරන්නේ මං හම්බ කරපු සේරම මම වේදන් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය හදන්න නිවන් යන්න. ඒ ගමම්ම ගත්ත ප්‍රකාශයෙන් තමයි මෙහි ආයතන ජර්මනිට ගියාම මේ තීස මහත්මයාට හරියට බයිනවා. ඔබ වහන්සේට නිසරණයක් හම්බුනේ අශෝක විරත් මහත්තයා මෙහෙ කරපු කල්පනාව නිසා ඒ නිසා ඔබ වහන්සේලා සලකනවා මදි අපිට කියලා. ඔයිට වැඩිය සලකන්න ඕනේ කියලා. ඉතින් එදා ඉඳලා සියලු බූදලේ සියලු පෞද්ගලික ආසාවල් ගිහිගම ඔක්කොම අතහැරලා ඒ දාපු එකේ තමයි අපි මේ සෙල්ලම් කරන්නේ. ඒක තමයි අපි වෙන ඉසන්නවනේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ විශ්වාසයක් ඇති වුණාට පස්සේ සාධනයක් තියෙනවා. ඒක වෙයිද නොවේද කියන මේ දෙකට දෙතවර ගතිය නාස්තිකයි. ඒක කියන්නේ සද්ධාව නැහැ. ප්‍රඥාවක් තියෙන එක ෂට ප්‍රඥාවක් තියෙන්නේ නාස්තිකයි. ඒ විවේචනයක් විවේචන වලට අපි කරු කරන්නම ත්‍වේෂනේ සාධනීය වෙන්න ඕනේ යමක් කරන්න. එහෙම නැත්නම් මේක මෙහෙම වෙයිද මෙහෙම වෙයිද කියලා අහන එක මේක විචිකිච්ඡා මුකේන පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. ප්‍රඥා ස්වරූපයෙන් විචිකිච්ඡා වංචනක වංච කරනවා. සැකේ වංච කරන එකල පේන්න හදානේ මම දක්ෂ ප්‍රශ්නකටුවෙක් මම දක්ෂ ඥානවන්තයෙක් කියලා. නමුත් මේ මේ ෂට මේ මොකක්ද කියන්නේ වංචනික ධර්මයක් වැඩ කරන්නේ. විශේෂයෙන්ම ප්‍රශ්න තියෙන විදිහටම කියවන්න බෑ ලියලා තියෙන විදිහටම කියවන්න බෑ ඒක තියෙනවා සමහරලාට ඔය අහුවෙලා තියෙන දේවල් මේ ආත්ම භවයේදීම අපිට නිවන සුව ලබාගත හැකිද නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගැනීමෙන් ඒක නිසා එහෙම නැත්තම් ඇයි ආවේ කියලා මට අහන්න ඕනේ මෙච්චර වේදම් කරලා මෙච්චර දුර බැහැර ගෙවාගෙන මේ ආවේ ඇයි? ඒ නිසා තමයි මෙතෙක් ආපු ගමනටයි නිග්‍රහ කරගෙන තියෙන්නේ. ඒ තමන් කරපු ආයෝජනයට නිග්‍රහ කරන. හොඳට සල්ලි දාලා අහනවා මේ කම්පැනිට සල්ලි දැම්මොත් ලාභ ලැබෙයිද කියලා. එතකොට මේ සල්ලි දාලා ඊටතරි එහෙම ඇහිල්ලෙන් කොමෙන්ට් කෙනෙහිනවනම් ඌට ෂෙයාර් එක අඩු වෙනවා මිසක් වෙන මොනවද වෙන්නේ. ඒ නිසා කරුණා කරලා ආපු ගමනේ කක්ක කරන්න එපා. මාර්ගේ පහරන්න එපා. අපි තනියම නෙවෙයි තියෙන්නේ. දැන් මේ ඉන්න එක්කෙනෙකුට මං කෙන්නේ කියලා නැත්නම් අපි දෙන්නේ කටක් දාගෙන අවිල නැහනේ. ඒසා විශාල වැඩක් කරලි වෙලා මේ භාවනා කරුවන් නිවන් දකින්න පුළුවන්ද කියලා භාවනාකාරයෙක් තම්බි එක හොරනම් ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් ඇත්තටම සාධාරණයි. උට කියන්නේ නෝ අයියා ඒකනම් ශරි තමයි දිසෙය වරාදි කියලා කිය හැකි. මේ ඇවිල්ලා සිල් අරගෙන ඉන්න කෙනෙක් කන භාවනා කරලා නිවන් ලබන්න පුළුවන්ද කියලා. මේකෙන් පේන්න තියෙන්නේ අපේ දීන මානසිකත්වය. අපේ දීන අර යටත් විජිත මානසිකත්වය. නිවන් නොලබුණා මොකෝ අපි ඇවිල්ලා මේකේ සන්තෝෂෙන් සිල් අරගෙන සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඒ අර ස්වයං විවේචනයක් හොඳයි නාස්තික දෙයක් මෙතන වෙලා තියෙන්නේ මේ විචිකිච්ඡාව ප්‍රඥා මුඛයෙන් වංචා කරනවා. දෙපැත්ත කරුණු සලකා බලන මධ්‍යස්ථ විනිශ්චයකාරයෙකු විරිය තමයි පෙනී හිටින්නේ. නැවත විචිකිච්ඡාව වංචා කරන්නේ. අපි ඒක හෙලි කරන්න ඕන. හෙලි කරලා කියනෝනේ මේ තමන් කරගෙන යන වැඩේ තමන් නිග්‍රහ වෙන විදිහ වැඩ කරන්න එපා. එතකොට අපිට ඉදිරි ගමනකට ධෛර්යය ගන්න බෑ. හරිය නැතුණත් කමන්නේ මං කරනවා. කාටද පුළුවන් මට එපයි කියන්නේ. ප්‍රතිඵල ඕනේ මම කරනවා. අන්න එහෙම මේ සාක්‍ය සිංහ ගතියක් බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ බලාපේක්ෂා කරන්න එපා බලාපේක්ෂකෙම තුච්චයි නිහිනයි පහරයි ප්‍රතිඵල හේතු සම්පාදනය කරන 100 100ක් දෙයනේ බ්‍රහ්මත්ව දිරෝ කිසිම ඵලයක් අපිට ඕන කරන අපි කරන දේ උපරිමයෙන් කරනවා. එතකොට කිසි කෙනෙකුට දරා ගන්න බෑ, හිතා ගන්න බෑ. මොකද ඉල්ලුප සැපෙම නීතියෙන් ලෝකේ තියෙන්නේ. බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා අත්තට පඤ්ඤා අසුචි මනුසා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේකග්ග විසාන කප්පෝ භජନ୍ତି සේවන්ති ච කාරණත අපි යම්කිසි මිනිස්සෙක් භජනය කරනවා නම් යම්කිසි ශිල්පයක් සේවනය කරනවා නම් මුඛාකාරී අත කටගැස්මකට තමයි කරන්නේ වාසියට භජନ୍ତି සේවන්ති ච කාරණත නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා කරන දේ කරනවා කිසියම් පලාපේක්ෂාවක් නොකර අන්න එහෙම කල්යාණ මිත්‍රය දුර්ලභයි අත්තට වඤ්ඤා අසුචි මනුස්සා මනුස්සගේ මුළු සම්පූර්ණ ලෞකික ඥානය අර්ථ සිද්ධිය සඳහායි. ඒක අසුචි. අත්තට වඤ්ඤා අසුචි මනුස්සා මනුස්සයා කෙලෙසිලා කක්ක ගොඩේ ඉන්නේ. රුපියල් වලට යට වෙලා තියෙනවා. ලාභයට සත්කාට යට වෙලා තියෙනවා. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල තියෙන්නේ. මේ නිසා බුදුරජාණන් කියනවා මට මිනිස්සුયો නොවේවා. මට තනිය ජීවත් වෙන්න ලැබේවා. මොකද හැම මිනිස්සෙක්ම තමන්ගේ ජීවිතේ අර්ථකථනය දෙන්නේ යමක් කමක් හම්බ කරගන්න. ඒක තමයි ඉල්ලුම සැපෙම නීතිය. ඒක බුදුන් කියන ආධ්‍යාත්මයේ සියදී නසා ගැනීම. නමුත් අපි ඇවිල්ලා තියෙන්නේ ආර්ථිකයක් කරානේ. ඉල්ලුම සැපෙමක් කරානේ. ඒ නිසා ඉදිරියට යනකොට කරන්න මම කරන්න තියෙන දේ දේව කාර්යයක් වගේ කරනවා. රාජකාරියක් වගේ කරනවා. බුද්ධ කෘත්‍යයක් වගේ කරනවා. කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. එතකොට අපේ ගමනම සුන්දරයි. අය කවුරුත් ඇවිල්ලා ඇයි මෙහෙම ඔබට හරි ගියේ නැහැ නේද අපරාධ නේද කියන්නේ දැන් නෑ අපේ අපේක්ෂාවක් නෑ එහෙම දෙයක්. ඒක තමයි සද්ධාව කියන්නේ. ඒක ප්‍රඥාවන්තයට පේනවා මොහොඩයි නිකන් මොඩ ඇදහිලා කියලා. බුදුරජාණන්තු මේ ශ්‍රද්ධාව අවුරුදු 7ක් ඇතුළත ඔප්පු කරලා පෙන්වනවා මරෙන්න ඉස්සරලා. ඒ මරණයට පස්සේ දෙඤ්ඤන් සල්ලි නෙවෙයි මේ. ආන් එහෙම දෙයක් ගන්නවා කියන එක ලේසි නෑ. මේ පුද්ගලයන් මම කිසි තරහකට නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි දවස් 30ෙම එක එක කෘත්‍ය කරනවා කෙරුවට කිසිම දෙයකින් කවදාකවත් ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් කරපු දේෙන් සතුටක් නැහැ. ඒක නිසා අපි මිරිකලා අරපු උක්දණ්ඩක් වගේ කරත්තයක් ඇදලා ඇදලා මැරලා යන ගොම්මාල්ලෙක් වගේ මැරලා යනවා. අර කරපු දේ පිළිබඳව අපි කියන එළඹ වාසය කිරීමක් සමාදන් වීමක් නැහැ. ඒ නිසා යෝගාවචරය කියන මිනිසයා ඒ ඒ සන්තුට්ටි ගතිය තියෙනවනේ මම මේ කල යුත්ත කරනවා ප්‍රතිඵල ලැබුණා හෝ නොලැබුණා හෝ ඒ ඒ එන ගැම්ම මොන යකාටත් බිම දාන්න බෑ ඒක කියනවා දෙවියෝ බ්‍රහ්ම පුදුම වෙනවයි කියලා බුදුජානන්සේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරලා තිනවා මේ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා ඒ උත්තම පුරුෂයාට නාම নমස්කාර වේවා මොකද්ද යමෙක් භාවනා කරනවා මොකටද කරන්න කියලා දන්නේ නැහැ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි දානාමේ යම්පිනිසාය ජහයති මුකටද භාවනා කරන්න කියලා එයා දන්නෙත් නැහැ හැබැයි සියලු වැඩ බහ තබලා උත්තම විදිහට භාවනා කරනවා අන්න එහෙම භාවනා කරන ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා උත්තම පුරුෂයාට নমස්කාරය වේවා කියලා දීයු බ්‍රහ්මියොත් වඳිනවා මොකද මේ ප්‍රයෝජනේ සඳහා වැඩ කරනවා කියන එක තුච්ච නිසා අර්ථ සිද්ධිය සඳහා රුපියල් නිසා ලාභයට වැඩ කරනවා කියන එක ඒ තරම්ම තුච්ච නිසා ආධ්‍යාත්මයක් ඉස්සර කරන එතකොට අපිට ප්‍රශ්නයක් එන්නේ භාවනා කරොත් නිවන ලැබෙනවද? ඒක තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකම ක්‍රමයේද කියන ප්‍රශ්න මෙතෙන්ද ඇවිල්ලා ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇහිමෙන් තමන්ම තිබ්බ පියවර දෙකට නිග්‍රහ වෙනවා. තමන් මෙතන පියවර තියලා ඉවරයි. දැන් භාවනා කරන්න හිතලා ඉවරයි. ඒක භාවනා ආර්ය අෂ්ටාංග මාර්ග බව දැනගෙන ඉවරයි. ඒක නැවත මේ හැලු කර ගැනීමක් කරනවා. එහෙම කරන්න එපා. එතකොට මනසේ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රයන්ගේ පිරිහීමක් සිද්ධ වෙනවා. අපි පුළුවන් තරම් කරන්න තියෙන්නේ ඉදිරියක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ම තිබ්බ පියවර වලට තමන්ම අගය කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සමහර අවස්ථාවලදී මා භාවනා කරන විට හුස්ම රැල්ලක් නැහැ වගේ දැනෙනවා. මේ පිළිබඳව මා දැනුවත් කරන මෙන් වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. මේකත් අපි අර ඉස්සරහ තිබුණු ප්‍රශ්නෙමයි. මේ ප්‍රශ්න කවරුගෙත් මම දෙවෙනි වතාවට අහනවා. ඒ විදිහට නොදනියාම සිදුවෙන්නේ අහම්බෙන් එක සැරේ වගේමද නැත්තම් ටිකෙන් ටිකෙන්ද කියලා. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙන නිසා මම නැවතත් මේ බැගෑවෙන්නේ. ඒ භාවනා කරන මේ ප්‍රශ්න කරුගෙන් මම විමසන්නේ ඒ ආනාපානේ වරින් වර නැතිවීම අපි හොඳ නරක පැත්තක තියෙනවා. ඒ සිදුවීම ක්‍රමික ක්‍රියාවලියක් විදිහට පේන්නේ එහෙම නැත්නම් අහම්බයක් විදිහට පේන්නේ කියන කණුවයි අපිට ඒකේ සුබ සුභාසුභ පලාපල තීන්දුව කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඉස්සෙල්ලා එක වගේ මේකට පත් උත්තර දෙන්න කැමති නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අහම්බයක් වශයෙන් සිද්ධ වෙන්නේ. එහෙම වෙනකොට එකයි කරන්න තියෙන්නේ ඊගාව දවසට ඒක ලෑස්තිලා යන්න. එතකොට අහම්බයක් වෙන්න බෑනේ. දැන් තමයි දන්නවා ඉඳලා හිටලා ඒක තමයි ලොකු සාන්තිප එකම ඥානවන්ත මුත්‍රේ. ඉන්දිපරං ඉඳපු ගාම අපිට ආනපන්න උපනියනවා. ඉතින් දැන් වෙලා තියෙනවා සැරයක් දෙසයක්. දැන් මෙතෙක් කල් උනේ ඒක පාට ගිහලා බලනකොට ආනපන්නේ නැහැ. දැන් අනිද්දාසේ වාඩි වෙනකොට දැනගන්න ඕනේ මේ ආනපන්නේ ටික වෙලාවයි පේන්නේ. ඒ නිසා හොඳට මේ වෙලාව බලා ගන්න ඕනේ. ඒක ලියවලා මේ ඉස්සරහට නම් මේක නොපෙනෙන්න ඉඩ තියෙනවා. ආන් එකට ලෑස්තිලා ගියොත් ඊට පස්සේ ආම්බයක් වෙන්න. ඒකට තමයි ඒක සපේලා කියන්න පුළුවන් මෙන්න මෙතනින් මේ මෙන්න මේ මල පැන්නා. මේ ඉර පැන්නා. මේ සීමාවේ නෑ මේක තියෙනවායි කියන. වෙන විදිහට කියනවා තියෙන සතිය අඛණ්ඩ කරන්න කියලා කියන්නේ. අතනින් මෙතනින් සතියක් තිබිලා තියෙනවා එකපාරට. අනිත් දවසේ කරන්න මේ සතිය නිකම් නූලක් දිගේ ඇඟිල්ල ඇදගෙන යනවා වගේ පිටිවලට යන්න නම් එක උත්තරයි තියෙන්නේ ලෑස්තිලා යන්නේ කියලා. මේක තමයි බේඩන් පවල් සාමිතුමා බාලදක්ෂ ව්‍යාපාර ඉස්සල්ලාම දාපු නීතිය be prepared. සූදානම් ශරීරේ. එතකොට මනුෂ්‍යගේ සියලු ඥාන එළියට එනවා. අපි දන්නා මේ පාරේ යනකොට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා දැනුම විතරයි ඕන කරන්නේ. ශිල්ප ඕනෙත් නැහැ, ආයුධ ඕනෙත් නැහැ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කිව්වොත් අපේ සම්පූර්ණ ඥාන ක්‍රියාත්මක. ඒ නිසා මේක හොඳ නරක පැත්තක තියන්නේ එකයි උපදේශය තියෙන්නේ මේම දෙයක් වෙනවා මම මේක වෙනවයි කියලා ඒකට ලෑස්ති වෙලා යනවා ප්‍රිපෙයාර්ඩ් මයින්ඩ් එක. එතකොට ඌට වැඩි තොරතුරු දෙන්න පුළුවන්. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මචං මෙතන කමටහන් සුද්ධ වෙන්න ඕනේ මේක අහම්බයක් වෙලා තියෙන්නේ ක්‍රමික සතිය නෑ. අඛණ්ඩ සතිය නෑ. වේපුල්ල සතිය නෑ. දිගට පවතින සතිය නෑ. දැන් අර සතිය මේ පිටිවල තියෙන අතර මෙතන පැලිරි තියෙනකොට අපි පොටි ගාලා තින්ත ගන්නවනේ. එතකොට ඒක යායට තියෙනවනේ. අන්නේ වගේ තමයි දැන් පැලිරි තියෙනවා. අනිත් දවසේ කරන තියෙන පොටි ගාලා තින්ත ගන්නවා. එතකොට පිටිය හදන්න ඕනේ කලවොෂ් කරනකොටම හදතයි. ඒක පොඩි වැඩයි කියන්නේ ලෑස්ති වෙලා යන්න. එතකොට ඒක ප්‍රකාශ කරනකොට තමයි තේරෙන්නේ ඊට වැඩිය ආද ඉස්සරහට අවිල්ලා තියෙනවා කියලා. ගෞණීය ස්වාමින් වහන්සේ ශීලය සමාධිය ආර්ය හා අනාර්ය ලෙස දැක්විය හැකිද? එසේනම් එය අනාර්ය ශීලයක් සමාධියක් ලෙස නොවීමට අප පුහුණු විය යුත්තේ කෙසේද? නිර්වාණ සරණයි. අනාර්ය ශීලයක් සමාධියක් නොවීමට ශීලයේ සමාධිය ආර්ය හා අනාර්ය ලෙස දැක්විය හැකිද? එසේනම් එය අනාර්ය ශීලයක් සමාධියක් ලෙස නොවීමට අප පුහුණු විය යුත්තේ කෙසේද? අනාර්ය ශීලයක් අනාර්ය සමාධියක් නොවින්ද සෝවාන් වෙනකන් සීලය පිළිබඳ විශ්වාස කරන්න බෑ. සෝවන් වුණාට පස්සේ තමයි අවෙක්කප්පසාදේ පහළ වෙන. එතකම්ම සීලබ්බත පරාමාස ගොඩක් සීලය කියලා බදාගෙන ඉන්න තියෙනවා. ඒ මිනිස්සයත් වැඩි ආදර්ශයක් දෙනවා හරි වෙහෙසයි. සෝවන් වුණාට පස්සේ තමයි දන්නේ මේ සෝවන් වෙන්න ඕන කරන මෙච්චරයි. අපේ අනියපිතෙක් කල් අපි දන්නේ તો ගොඩාක් බදාගෙන හිටියයි කියලා. සමාධිය අනාර්ය ආර්ය භාවයට යන්න අනාගාමී වෙනකන් ඉන්න ඕන. එතකම්ම අපි ගොඩක් කරාට මිච්ඡා සමාධි සමාධි වශයෙන් තියාගෙන යනවා. ඒක වැරද්ද නැතුව ගිය කෙනෙක් නෑ ලෝකේ. ඒ නිසා ඒක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. අද බෞද්ධයා ගොඩක් විඳවන්නේ මේ මේ විඳවන්නේ මේ සීලබ්බත පරාමාස නිසා. මේ අවශ්‍ය කරන සීලියක් තියේදී ගොඩාක් ඔළුවේ දාගෙන ඒකට කියනවා සදාචාරවාදී කියලා. කද්දාක සන්තෝෂයක් නැහැ. වෙන කෙනෙක් සිල්පැදුවත් කැඩුවත් මෙයා හිත නරක කරගන්නවා. කඩපු නැති සිල්පද වලටත් හිත නරක කරගන්නවා. මේ සීලේ සමාධියට සම්බන්ධ කරන හැටි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ කෙනා මේ සපත්තු දෙරපු දෙකක් දාගන්න වෙනකොට මුළු ලෝකෙට හං එලන්න හදනවා. බුදුහාමුදුර කියන ලෝකෙට අහන් ගිල්ල ඉවරයක් කරන්න බෑ මිනිස්සු සෙරප්පු දෙකක් දාගන්න. උඹ යන යන තැන සෙරප්පු දෙක තියෙනවා. ඉවරනේ. මෙයා එහෙම නෑ. මෙයා මුළු ලෝකෙම මට්ටම් කරන්න හදනවා. ලෝකෙටම අහන් එලන්න හදනවා. ඉතින් ඒකම තමයි සදාචාරවාද. ඒ නිසා ඉතින් හරි කනගාටු හිතෙනවා. ඒ වුණාට ඒකේ යා ලොකු ආත්මයක් කරගෙන ජීවත් වෙනවා. මම මෙහෙමයි මම මෙහෙමයි කියලා ඒ දෙක නමුත් ඒකෙන් සමාජයට සම්බන්ධය තේරෙන නමුත් තේරුම් ගන්න උනත් හරිපාරේ ගිහිල්ලා සෝවාන් වෙනකොටයි සීලය පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම වැඩේට උන කරන්න මෙච්චරයි කියලා. අනිත ඔක්කොම අරයා කියපු දේවල් මෙයා කරපු දේවල් අර ගොඩ ඉඳගෙන පීනන්න උගන්වන ගුරුවරුන්ගේ අදහස්. හරි ලේසි අපිට සීලයක් දාන්න ඒක තමයි දේවවාදී ආගම් වල ප්‍රධානම දේ නොපෙන්න දෙයියෙක් පෙන්නලා මා දඟලන්න බා සදාකාලික අපායට යනවායි කියලා අතරමැදියා කතා කරනවා. බුද්ධ ආගමේ 100 200ක් කරන්නේ ඔච්චරයි. ඒ ඒ නීති දාන එක එක්කවත් දන්නේත් නැහැ සමාධියක් සීලයක් නැහැ. ඉතින් එතකොට අර නියම සීලය රකින්න නියම පාරේ යන මනුස්සයාට කතා කරන දෙයක් නැහැ. මොකද අධිකාරී ශක්තිය තියෙන්නේ නීති දාන කෙනාට. විශාල පිටසක් සෑහෙන අමාරුවටපත් වෙනවා. හොඳක් උනේ සරුවචනසී ඉන්නකොට ඒ සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. සරුවචනසී හරියටම අඟුලිමාලට බාවට යන බව දන්නවනම් කී දෙනෙක් පොළු දායිද? මේ අම්මා මරන්න යන්නේ කාට මොන බණ කියන්න යනද ඔබ හන්ද කිව්ව ඔබ හන්දෙත් මරණයි කිය. තිබුණා නම් බුදුහාමන්ට පුද්ගලික හමුදාවක් යන්න දෙයිද අඟුලිමාල ගාවට? තිබුණා නම් පුද්ගලික හමුදාව පටාචාරාවට එන්න දෙයිද මෙහෙම කතා කරමින් ඉඳදී හෙළුවෙන් මේ සභාවකට? උනසන ඔය හෙළුවෙන් හිටියා සීලයට බාධාවක් නැහැ. 9999ක් මැරුවත් බාධා වෙලා නැහැ සීලයට මට කොට ගන්න පුළුවන්. වෙන කාටද පුළුවන් ඒක කියන්නේ? වෙන කාටද ඒක කියන්න පුළුවන්? සන්තති යමිතේට දවස් 7ක් බීලා රජයන්තුන් ඇඳගෙන ඇතෙක් පිට යන ගමන් බුදුරණාන්සේට වැඳලා යනවා. එතකොට බුදුහාමුදුරු කියන ආනන්දහමනට ආදාහවසෝයක මැරෙනව බැහැනකොට රහත් වෙලා ගියා. ඉතින් ඔක්කොමලා හිතනවා මේ බුදුහාමුදුරු කට කහනට වචන කතා කරනවා මේ රජයඳුන් ඇඳගෙන ඇතා පිට යන මිනිහ බුදුහාමුදුර ඔළුව පාත් කරලා යන්නේ. අද මේක මැරනවා. අද සෝරහත් වෙනවා කියන්නේ. ඉතින් ඔක්කොම ප්‍රශ්න කරනවා ඉන්න ඔක්කොම මේ කට කහනවා. ඉතින් මේ මනසා ගිහිල්ලා උයනේදී ආගිට හොඳම නාටිකාංගනාව මට පේන්නේ ඇනොරෙක්සියා කේස් එකක්. කන්න නැතුව නටලා නටලා නටලා කලන්ති හැරිලා ස්ටේජ් එකේ මැරලා වැටෙනවා. ඉතින් මෙයා බලාගෙන ඉන්නේ මේ නාටිකාංගනාවගේ ලස්සන. ඒතකොට මේ හිතුව නාටකමක් කියලා බලන නාටකම නේ මැරිලා. ස්ටේජ් එකට ගිහලා බලනවා මැරිලා. ඒත් එක්කම සම්පූර්ණ යාගේ තිබුණ සියලුම හිත විකල්ුණා. එතකන් හිටියේ බීලා. දවස් 7ක් බීලා. ඒ වෙලාවෙම යාට කල්පනා වුණා මේ ඇති විශ්වෝපේට මොකුත් බෑ. එකම දෙයයි සරුවචනාංශ ළඟට අනේක විතරයි තියෙන්නේ කියලා. අච්චර බීලා හිටු මනස අච්චර කාන්තාවකට රාගය ඇති කරපු මනසට තේරුණා මම එනකොටත් වැඳලා ආවේ බුදුහාමුදුරන්ට ඊළ බුදුරන්සර කියනවා මට ඊට පස්සේ ආත්මයක් නැහැ ස්වාමීන් වහන්සේ ඒතර කියන අතීතය අතහැරපන් අනාගතය ගැන තැවෙන්න එපා වර්තමානයේ විතරයි තියෙන්නේ ඒකෙත් ගැලවෙන්න පුළුවන් කෙනෙකුට rahat වෙනවා ඒකල පිරුණම් පාන ඉතින් දැන් අද ඉන්න සදාචාරවාදීකට එහෙම කිව්වොත් එහෙම මේ හත් දවසක් බිබී හිටපු මිනිස්සයා මේ නාටිකාවනක රස විඳක හිටපු මිනිස්සයාට මෙච්චර නිවන් දකින්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා නිසා අපිට කිසිසේත්ම අමාරුයි මේ ළඟ ඉන්න කෙනෙක් තියා මම කවුද කියලාවත් මගේ සීලය මොකද්ද කියලාවත් සාතික වෙන්න බෑ. ඒක අපි බුදුහාමුදුරුවෝ කියන තැනේ පුළුවන් තරම් මම උත්සාහ කරන්න. හැබැයි මට මගේ එකවත් විශ්වාස නැහැ. ඒක තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ වගේම නිවනට අවශ්‍ය කරන්නේ මෙච්චරයි කියන එක. අපි ගමනක් යනකොට කොච්චර බඩු පොදියක් අරන් යනවද නමුත් ගමන ගිහිල්ලා ආවට පස්සේ බලන්න කොච්චරද පාවිච්චි කරලා තියෙන කියලා ගමන් පොදිය. සැකේට අරගෙන ගියාට ආන්නේ වගේ තමයි සීලබ්බත පරාමාසය. ඊකට සමාධිය මිච්ඡා සමාධිය හරියට තේරුම් ගන්න සෝ අනාගාම වෙනකන් යන්න ඕන. ඉතින් අපි එතකන් යනවා වැටි වැටි යනවා. ඒක මේ හිතලා කරුවත් එකයි මේ දැනගෙන කෙරුවත් එකයි ප්‍රමාණි දැනගෙන. ඉතින් එහෙම කරගෙන කරගෙන ගියාට පස්සේ තේරෙනවා හරි ගියාට පස්සේ නම් ඉතින් කියන්න පුළුවන්. නමුත් හරි ගියේ නැති මනුස්සයාට හරි ගියේ කනා කියන භාෂාව තේරෙන්නේ නැහැ. ඒක නිසා මේක වෙන කෙනෙක් ලව්ව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකේ තියෙන මේ අනතුරු දැනගෙන තමන්ම යෙදිලා කරන්න ඕන. ගල්ලා හරිය දවසට ඉතින් එකම දෙයයි වෙන්නේ කියා ගන්න බැරුව යනවා වෙන කෙනෙකුට. මොකද ඒ තරම් මේ ආගමික ලෝකයේ මේ කුරුවල් කරලා තියෙන ඔලු. සදාචාරවාදයකට කොරු කරලා ආගමක් හදාගෙන මේක පරපොදියක් හදාගෙන මිනිස්සු බයකරනද নানা ප්‍රකාර නීති හදාගෙන. අම්මල තාත්තලා පොඩි බිල්ලෝ එන ඔන්න බබ බිල්ලෝ එනවා කියලා බය කරන්නේ. ඉතින් අන්තිමට මේ පොඩි එකා ඉතින් අම්මට වෛර කරන්න තු වෙන මොනෝ කරන්න දැයි නැති බිල් එක කොළුවට දාලා නේ එහෙම එහෙම බුදුහාමුදුරන් කිසිම නැහැ ඇති දේ ඇති හැටියට කියන මිසක මවාපෑමක් නැහැ සීලය අවශ්‍යයි මම මේ සීලය පුංචි කරන කතා කරනව නෙවෙයි. නමුත් මේ අනුන් සීල්පද කැඩුවට Taman අතීතයේ සීල්පද කැඩුවට මුකුත් නැහැ. මේ මොහොතේ අපිට පුළුවන් නම් මිනිස්සුෙකුට විතරයි මේ සීලය කියන එක රකින්න පුළුවන්නේ. ඒක අවෙක්කප්පසා අවෙක්කන්තා අවෙක්කන්ත සීලයක් බවට පත් කරන්න මේ භාවනාව යොණ කරන්න නැතුව සුදුරිදි වලවත් නවගුණ වල වලවත් මේක නැත කියලා තේරුම් අර ගන්නකොට ඉතින් වැඩේ වෙලා ඉවරයි. ඒක නිසා ඔහොම කරගෙන කරගෙන යන් ඒතකොට අපිට දවසක වැටෙයි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ නාම රූප වෙන් කර හඳුනා ගැනීම පැහැදිලි කර දෙන මේ කර්ණාවෙන් ඉල්ලමි. පෙරවන් සර්ණ. ඔය මම කියනවා මට මූලික උපදේශන භාවනා කරනකොට ආනාපාන කරනකොට මොනවද වැටහුනේ කිව්වොත් ඒ අනුව නම් පුළුවන් දන්න ටික තේරුම් කරලා දෙන්න. එහෙම නැතුව නාම රූප තේරුම් කරලා දෙන්න ඒ කියන්නේ පළවෙනි පන්තිය හෝ දෙවෙනි පන්තිය ප්‍රමත් වෙන්නේ නැතුව උසස් පෙළ අධ්‍යාපනය කරන්න බෑ. පළවෙනි දෙවෙනි පන්තිය කියලා දෙන්නේ එතකොට කරත හැකි ටික. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී අසන ලද සීඩී තැටිහි උපදේශ පරිදි සක්මන් භාවනාව යම් පමණකින් සිදු කර ගැනීමට හැකියාව ලදිමි. නමුත් පරියංක භාවනාව කිසිදු අයකින් සිදු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එසේ හේයින් අපරියංක භාවනාව නිවැරදිව සාර්ථකව කර ගැනීමට උපදෙස් දී වදාරන සේක්වා. පරියංක භාවනාව කරලා නැතු නෙවෙයි මට පේනවා කරලා තියෙනවා. මොන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලැබිලා නැහැ කියන එක වගේ තමයි කියවෙන්නේ. නමුත් ඉඳගෙන ඉන්න බැරිද කියන එකයි තියෙන්නේ. Taman ඉඳගෙන මම මෙතන ඉන්න මම දැන් මෙතන ඉන්නවා. පහසුවෙන් ඉන්නවා. එහෙම නැත්නම් සැහැල්ලුවෙන් ඉන්නවා කියන එක තිබිච්චාවයි. මම දැන් මෙතන ඉන්නවා කියන එක නිවන කියලාම ගන්න. වෙන මොකක්වත් ගන්න බෑ. එතකොට ඉවරයි ප්‍රශ්නේ. දැන් මේක නෙවෙයි ඉඳගෙන ආනාපානට ගිහිල්ලා හැපෙන තැන බලලා දිබ්බ චක්ක පහල වෙනවා. දිබ්බ දෝත පායනවා කියලා කොහෙදෝ සැලසුම් කරනවා මේ රම්පච්චින්න කාර්යදින පස්ස ගහ ගන්න මේ මේ නියපොත්තවත් නැතුව මේ අනම්මනම් කතා කරනවා. ඉතින් ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් පරියන්ගේ 100 සාර්ථකයි. ඒ ගැන හිතලා නෙවෙයි මේ ලියන්නේ කියලා මම මම සැක කරනවා. මේ මොනවදෝ බලාපොරොත්තු වෙනවා. ඒක ඉස්සලා කරන්න ඉස්සලා කරන්න ඕනේ. සක්මන් කළා ආවට පස්සේ Tamanne මේ ඉඳගෙන ඉන්න එකේ සැහැල්ලුව ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් මම තව ටිකක් විස්තර කරන්නම්. එතකොට තව තවත් බය වෙයිද කියලා කියන්න බෑ. මේ ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. ඇවිද්දාට ප්‍රශ්නකුත් නැහැ. මේ ඉඳගෙන තමන් ඉන්න වෙලාවක හිතලා කරන්නේ නැති වෙලාවක තමන් මැරිලා නැති බව තේරෙනවා නම් මට නිින්ද ගිල්ලා නැහැ කියලා තේරෙනවා නම් මට ක්ලාන්ත වෙලා නැහැ කියලා තේරෙනවා නම් ඕක තමයි නිවන කියන්නේ. ඒක තේරෙන්නේ නැත්තම් පිස්සුනේ. ඉතින් භාවනා කරන්න බෑනේ. ඒ නිසා හොඳට බලන්න වාඩි වෙලා මම මැරිලා නැහැ මට නිින්ද ගිල්ලා නැහැ මම ක්ලාන්ත වෙලා නැහැ. දැන් ඊට පස්සේ අහන්න දැන් මේ බවට මොකද්ද තියෙන ලකුණ කියලා. මම මැරිලා නැති බව කොහොමද දන්නේ? මම මට ක්ලාන්ති වෙලා නැති බව කොහොමද දන්නේ? මට නිින්ද කියලා නැති බව ඕකට තමයි සතිය කියන්නේ. තු ඕක නැතුව කොහෙද ඉස්සරහට යන්නේ? ඒ නිසා නාන කොටයි, පොල් ගාන කොටයි, කන කොටයි, බොන කොටයි ඕන තැනක බලන්න මම දැන් මෙතන මම වෙමි, මම දැන් මෙතන ඉන්නවයි කියන එක හැම වෙලාවෙම මුරගාලා අපිට ගිය කියා ඉන්නේ. ඒ වගේ සරල පදනම සකස් කරන්නේ නැතු ඔය කියන කිසි තැනකට යන්න බැරි නිසා ඒ මූලික උපදේශ පන්ති උඟාවක් වෙලාට ඔය මම මේ කියන ටික එච්චර විස්තර වශයෙන් නෑ. නමුත් වාක්‍ය දෙකක් තියෙනවා. වාක්‍ය දෙකක් තියෙනවා පරියංග භාවන ඉවරනකොට තමන් ඉඳ ගන්නකොට මේ ඉඳගෙන ඉන්න බව දැනෙනවා නම් මම දැන් මෙතන කියන එක දැනෙනවා නම් ඇති හොඳට ඕම ඇති. ඒක පුළුවන් තරම් වෙලා පවත්තන්න. එතකොට ඉතුරු ටික කියන්නේ ආනපාන වගේ දේවල් දිගේ භාවනා වෙන එක ක්‍රමයෙන් වෙන්න පටන් ගන්නවා. එහෙම නැතු ලොකු අපේක්ෂා සහිත වාඩි වුණොත් මේ වගේ අපේක්ෂා භංග වෙන ගතිය වෙනවා. ඒ නිසා නැවතත් සරල තැනින් 1 2 3 ක්‍රමයට අනුපුබ්බ ක්‍රියාවෙන් පටන් අරගන්න කරගෙන බලාපේක්ෂා කරන්නේ නැතුව මේ කරන දේ සතුටින් කරන්න. එතකොට දවස් තුනකුත් ඇති සාමාන්‍ය ඒ වගේ සාර්ථක පරියන්ක අත්දකින්න. ඒක නිසා බලාපොරොත්තු සුසුම් කරගන්න එපා. මම දැන් මෙතන කියන එක පදනම් කරගෙන ඉදිරියට යන්න බලන්න. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම නාසිකාග්‍රයේ වැදෙන ස්වභාවය හඳුනා ගැනීම අසීරු වේ. ඒ සඳහා වෙනත් විකල්පයක් ඇද්ද? මේ මෛත්‍රීන් විස්තර කර දෙනමින් ඉල්ලමි. ඒ පළවෙනි ප්‍රශ්නේමයි අහන්නේ ඊට වැඩි වෙනස් විදියකට ආනාපාන වගේ දේවල් කරන්න ඉස්සර වෙලා ඒක අතිරේක ලාභයකට ගන්න. තමයි බලන්න නිතරම මම දැන් මෙතන ඉන්න බව තේරෙනවාද කියලා. ඒකට යාළු වෙලා ඒකේ පදන් වුණාට පස්සේ ඒක හුරු කරගත්තට පස්සේ ආනපන විස්තර පෙරේ. ඒක පදනම් කරන්නේ නැතුව පදම් කරගන්න නැතුව ආනපන අල්ලන්න ගියොත් මේ වගේ මට හැපෙන තැන වැටුනේ නෑ මට ආශ්‍රවසස වෙනස වැටුනේ නෑ මට ආස්වාද ප්‍රසවාසයේ හැපීම වැටුනේ නෑ කියලා ඒ ඉදෙන්ද ඉසලා අඹ ඉදවගෙන කණ්ඩා හදනවා වගේ. දුම් ගහලා ඉදවන හතර කටමයි. ඒතර කවදා ගහේ ඉදිච්ච රසය එන්නේ නැහැ. ඒ නිසා හොඳට වාඩි වෙලා ඉන්න ආනාපානට එන්න අරින්න එන දේ බලනවා මිසක්කා අහවල් දේ පේන්නේ නැහැ කියන පශ්චාත්තාපේ ගන්න එපා. ඒ ටික නම් මම පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා බල පළවෙනි බණපටිය කියන්න. ඉතින් ඒක අපි නැවත නැවත අසමි. ඒක වගේ ප්‍රශ්න පහක් ඇහිලා තිබුණා මේ ප්‍රශ්නාවලියේ. අර ඉන්න ඉරියව්වට හිතේ දාලා තේරුම් ගැනීමේ උපදේශයේ ඉතර ගරු නිකුරීම නිසා මතු කරන ප්‍රශ්න. නිසා හොඳට ඒ මුල් එක මුල ඊගාව දේ තමයි පස්සේ සිද්ධ වෙන්නේ කියන අනුපුබ්බ ක්‍රියාවට අනුපුබ්බ ප්‍රතිපදාවට තමයි අවධානය යොමු කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට බණේදිත් ධර්ම සාකච්ඡාවලත් කමඨාන් සුද්ධ කිරීමෙදිත් වෙනවා. අපි බලමු ක්‍රමයෙන් ඒක හිතට වද්දා ගන්න. හොඳයි අපි විනාඩි 10ක් විතර වගේ වැඩිපුරත් ගිහිලා තියෙනවා ප්‍රශ්න සඳහා. නමුත් අහලා තියෙන ප්‍රශ්න ගොඩක් ස්වභාවික ප්‍රශ්න. ඒ නිසා ඒක පිළිබඳව වචන කතා කරන දෙයක් නැහැ. අපි මෙතන ඉඳලා 3 වෙනකන් කාලය ගන්නවා සක්මන් භාවනාවක් සඳහා. තුනට නැවත රැස් වෙනවා අපි සාමූහික භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ධර්ම සාකච්ඡාව මෙතන સમાપ્ત වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි